අවසරයි ශ්‍රද්ධා කුත් සම්පන්න පින්වත්නි මේ ගහරුවා දේවදාන හිටියේ පටිගත කළ ධර්ම දේශනාවකට ඒකේ ගොඩක් වෙලාවට අපි හොඳයි කියලා හිතන පිටු ස්වාමීන් වහන්සේ නමගේ වණක් අහන්න සලස්වනවා. ඉතින් සමහර පුරුද්දට කටු ඥානන්ද සාසී ආතර ඥානාරාම ස්වාමීන් වහන්සේ නැත්නම් රටේ කවුරුත්ගේ පිළිගන්න ස්වාමීන්ගේ බණක් ඒකවල අපිට අලුත් මාතෘකාවල් ඇහෙන්න පටන් අර ගන්නවා. ඉතින් අතරමැද කණිලයක් ආවා කටුකුරුන්දි සාන්ති අපත් වුණාට පස්සේ ඒ සාන්තිගේ නිවන නිවීම දේශනා පිළිබඳව ඉංග්‍රීසියෙන් අර්ථකථනය දෙන සාකච්ඡාවක් කරනවා කියලා බටහිර උංගා ජනප්‍රියයි. එතකොට ඒ සාන්ති කියන්න හදන දේ අපිට අපි වගේ මට්ටමට තේරෙන විදිහට අර්ථකථන දෙනවා. නැවත කියවනවා. ඉතින් ඒක අනාලේ හැමෝම තමයි කරේ. ඉතින් ඒ හාමුදුරුවන්ගෙන් ඒ කරන අය ඉල්ලීමක් කරා මේක සිංහලෙමුත් වෙනවා හොඳයි කියලා. මොකද ඒ අනේවා concept and reality Magic of the Mind වගේ පොත් කෙලින්ම ඉදිරිපත් කරලා සාකච්ඡා කරනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කටුකුරුන්ගේ ඥාන සාසයේ වැඩ ඉන කාලෙම ඒ පොතත් සිංහලට දැම්මා. සිංහලට දාලා දැන් අපිට මේ නිවනේ නිවීම දේශනාවට මේ පොත්වල තියෙන සාරය සිංහලෙන් ඒ වගේම අපි භාවනා කරලා ලබන අපේ මතිමතාන්තර එකතු කරලා සාකච්ඡාව. ඉතින් මේ සාකච්ඡාව පටන් ගන්නකොට අපි කරපු විදිහට පරිගත කළ ධර්ම දේශනා තියෙන වෙලාවට මේ සාකච්ඡාව ගන්නවා. දැන් අපි ඉන්නේ එතන. ඉතින් ඒක අපි ඈන්ම අඟහරුවාදම මේ වෙලාවට ඒ කටුකුන්දේ ස්වාමීන් වහන්සේගේ නිමනේ නිවීම දේශනා ටික ඉදිරියට කියවලා අපි ධන ප්‍රමාණයෙන් ඒකට අර්ථකථන සපයනවා. ඉතින් ඒක මික්සෙල් ආරගෙන් දාන්න නිසා ඔය ඉල්ලීම් කරපු බාහිර ඉන්න ඕනගෙන් උට එකට සම්බන්ධ වෙන්න පුළුවන්, අහන්න පුළුවන්. ඉතින් අහන අහන හැම වෙලාවෙම ඒකේ තියෙන ගුණාගුණ විවේචන අපිට ලියලා යනවා. උනන්දු කරනවා අපිට. පුළුවන් තරම් මේ වගේ සජීවීව මේ ධර්මයේ පවත් ගන්න කියලා. ඉතින් එතකොට කටුකුරුදි ස්වාමීන් වහන්සේ වෙනකොට මේ දන්ත භාරයක් ඒ වගේම එක එක ස්ථානවල ආයතන කරගෙන ගියා. ඒ කරගෙන ගිය ස්වාමීන් වහන්සේලාට අපි කිව්වා අපි මෙහෙම වැඩක් කරනවා කියලා. මොකද මේ නිවෙන නිවීම දේශනා ටික කිව්වේ ලංකා මීතිගලදී. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට අපිට අනුග්‍රහ කරනවා, අනුමත කරනවා අපි මේ කරන වැඩේ හොඳයි කියලා. ඒකට අර ස්වාමීන් වහන්සේගේ අභව ප්‍රාප්ත සිද්ධ වුණත් අපි පණ ගන්නවා. අපි ධ්‍යාන අරගෙන යනවා ඒ නිසා අපි පැයක වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ නිනේ නිවෙනේ නිවිද දේශනා ඉදිරියට කරන යෑමේදී ඒදී තවත් විශේෂංගයක් තමයි මේකට උනන්දු වෙලා මුලින්ම සංවිධාන සම්බන්ධච්ච සංසත්තන හම්සුරු මම නැති වෙලාවෙදිත් මේ සාකච්ඡාව ගෙනියනවා ඒක හොඳයි මොකද නැත්තම් මම සාකච්ඡාවේදී එක දේම කියව කිව ඉන්නවා එක පිටුවක් කියවන්න මට සාකච්ඡා හතරක් විතර යනවා චන්ද්‍රද හමුසෝ දේශන දෙක තුනක් දෙනවා ඒක සාකච්ඡාවක් <laughs> එහෙම නැත්තම් අපි හැමදැම එක තැනයි ඒක නිසා මම යනකොට එකේ හිටියේ දැන් ඇවිල්ලා තියෙන තුන්වෙනි දේශනාවට. ඉතින් තුන්වෙනි දේශනාව අපි දානතර ගුණලා කොටසක් ඉදිරිපත් කරගෙන අපි මෙතන විරුද්ධව සාකච්ඡාවට ලක් කරනවා. ඒ නිසා මේ මතක් කිරීම මම කරේ මේ මේ මෙතන ඉන්න අයටත් අනිත් අයටත් පොඩි හඳුන්වා දීමක් වශයෙන් ඉතින් එදා නැතර පුතන ඉඳලා සාකච්ඡාවට ආරම්භය ලැබලා දෙන විදිහට මම මේ චන්ද්‍රත් හම්සෝනි ඉල්ලයි.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 ඉත්තත්වය කියන වචනය අපිට හම්බ වුණා. ඉත්තත්ත ඉත්ත භාව කියන එක. මෙසේ බව කියලා අපි ඒකට වචනයක් යොදාගත්තා. ඊළඟට ඉත්ත භාවයත් සමගම අඤ්ඤතා භාවයත් තියලා තියෙනවා. තියෙනවා කියලා. ඒ කියන්නේ යම්කිසි තැනක ඉත්ත භාවයක් ඇති වුණා නම් ධර්මතා වශයෙන්ම මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වා නම් එතන ඉඳලායි පටන් ගන්නෙ අර විපරිණාමය. වෙනස් වෙන්නට පටන් ගන්නෙ. ඉත්ත භාව අඤ්ඤතා භාව දෙක එතකොට ඈඳුතු පද. ඉත්ත භාවය යම් තැනකද අඤ්ඤතා භාවයක් එතනමයි. එතකොට මේ විදිහට ඉත්ත භාවයක් නිසාම ඉත්ත භාවයක් ඇති තැනක් වෙනකොට ඒ එකම අඤ්ඤතා භාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඒ විදියයි සංසාරගත පුද්ගලයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය. අපි හිතනවා එතනින් අපි පටන් අරගනිමු. මෙතෙන් එනකන් ස්වාමීන් වහන්සේ ගොඩනගාගෙන ආවා මේ විඥානයක් ප්‍රතිෂ්ඨාව ලැබෙන හැටි. ඒ ප්‍රතිෂ්ඨාව ලැබෙන ඔක්කොම දැනගෙන ඉව එක එකක් ගෙවම් කරාට පස්සේ මේ කිව්වට ලේසි වැඩක් නෙවෙයි. තාමත්ම ප්‍රතිපදාවක් කෙලවර තමයි විඥානයේ ප්‍රතිස්ථාව තියෙන හැම එකම දැනගෙන ඒකට <clears throat> විපරණාමයට යන්න ගන්න වෙන විදිහකට කියනවා නම් විඥානයේ ප්‍රතිස්ථාව වල හැම එකක්ම නිරුද්ධ වෙන්නයි. නිරෝධ සත්‍ය කියන්නේ ඒකයි. නිරුද්ධ වුණාට පස්සේ මේ විඥානයේ කොහොම හරි ඉන්න සාධාරණීකරණය කරන්න පොරක් වෙන්න මම වෙන්න දබනවා. එතකොට අර ප්‍රතිෂ්ඨාවක් සහිත විඥානයේ සහ දැන දැන දැක දැන ප්‍රතිෂ්ඨාවක් ඉවත් කරපු විඥානයේ කියන දෙකක් මාතෘකාවට එනවා. එතකොට රූපයක විඥානය ප්‍රතිස්ථාප කරලා තියෙනවනම් එතකොට මේ ධරේ තියෙනවනම් ගින්න ඒකට ගින්දර කියලා කියනවා. පිටුරුල තියෙනවනම් පිටුරු ගින්දර කියලා කියනවා. පෙට්‍රෝල් තියෙනවා පෙට්‍රෝ ගින්දර කියනවා වගේ විඥානේ නම ගන්නේ තමන්ගේ ඉන්ධනයත් එක්ක. ඉතින් රූපේ ඉන්ධන කරගෙන විඥාණයට ඉන්න පුළුවන් වේදනා සංඥා සංකාර කියලා මේ හතරෙම ඉන්න ගියාම විඥාණයම කියලා මේ එකකවත් පිහිටක් නැතුව ඉන්න වගේ මායාවක් කරනවා. එතකොට අර විඥානයේ ප්‍රතිස්ථාවක් සහිත විඥානය කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ නැත්නම් නාම රූප දෙක. නාම කියන්නේ වේදනා සංඥා සංකාර, රූප කියන්නේ රූප. මේ දෙක අතර මොනවාරි ප්‍රශ්නයක් ඇති කරලා ගැටුමක් ඇති කරලා වලියක් ඇදලා ඒ වලියට නායකත්වය දෙන්න විඥානයේ විහි නායකත්වයක් පටවගෙන ගත කරන ගතියක් තියෙනවා. මේක බුදු දානහන්සේ නම් මතක් කරලා කියනවා රූපේ හොඳටම පිළිසිඳින. 11 ආකාරයෙන්ම දකින්න. දැකලා පුළුවන් තරම් මන රූපේ ජීවන් වෙනවා. ආශ්‍රව ප්‍රසවාස ගෙවන්නේ. ඒකට අපිට තේරෙනවා අපිට කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට ගිහිල්ලා සෙල්ලම් ටිකක් තියෙනවා. ඒක තමයි භාවනා ලෝකේ කියන්නේ. රූපයකට හිත දාන. ආනපානය මොකක්ද? මේක ගෙවම් කරපු ඇත්තෝ මේ අපේ පරිසරේ ඉන්නවා. ආනපානෙ ගිහිල්ලා තේරෙන්නේ නැහැ. ඒකට එහාට රූපයේ නිරෝධය කෙටි කාලයකට දැක් ගන්න පුළුවන්. ඒක හරියම මත් කරන සුළුයි, බය කරන සුළුයි, පිස්සුවටන සුළුයි, ලෙඩ කරන සුළුයි, ක්ලාන්ත කරන සුළුයි, උළු කරකොල අතාරින සුළුයි. මොකද අපි භෞතික ලෝකෙක ඉන්නේ නේද? ඒ නිසා කවට හරි තියෙනවා නම් රූපේ ගෙවන් කරා ප්‍රශ්නයක් නැහැ මට කවිසාට යන්න පුළුවන් කියලා ඒකෝ භාවනාවට සුදුසු වෙනවා. භව්‍ය පුතේ. එතකොට යාට වේදනා සංඥා සංඛාර කියන හතරත් එක තුනත් එක්ක සංක තුනක් අපිට හම්බ වෙනවා. වේදනා දායක සංඥා කාර්ක සංස්කාර කියලා. එතකොට මේ රූපේ ගෙවන් කිරුවට පස්සේ තමයි පුද්ගල චරිතයට අල්ලන්න පුළුවන්. මෙයා මේ නිතරම ප්‍රශ්න වේදනාවත් එක්කද ගත කරන්නේ කියලා. එයාට වින්දන තමයි ප්‍රශ්නේ. හැමදාම නැමගින්නක් බෑන්චුන් කියන කට්ටිය. සංඥා කට්ටිය නම් කිරීම හරහා යන්නේ සංනිවේදනය හරහා. මිනිස්සු අඳුරන්නේ මෙයා සංඥාවක් එක්ක. ඒ සංඥාව අනුව තමයි මේ සංකීර්ණ භාෂාව ව්‍යාකරණය. එතනින් නැත්නම් සංනිවේදනය යන්නේ. සංස්කාර කියලා කියන්නේ මැනිපියුලේටර්ස්ලා. මේක මෙහෙම කරන්න ඕන. අතන අතන දහංගට කියලා කියන්නේ සංඝ ගැට හැම වෙලාවෙම සුකරුත්තන්නේ. ඔය තියෙන එක හරි නෑ. මෙතන මේ නායකයන් ඉන්නේ අයින් කරන්න ඕනේ. ඒක සංස්කරණය තමයි යන්නේ. මම මේ ගැඹුරු මට්ටමින් කියන්නේ. ඒ නිසා අපිනුඟ රූපේ අයින් කරාට පස්සේ නැත්නම් රූපේ විරෝධ පැත්තට දැම්මට පස්සේ ක්ෂය පැත්තට දැම්මට පස්සේ වැයෙන පැත්තට දැම්මට පස්සේ නාය අපිනේ උස්සනවා. උස්සනකොට තුන් ආකාරයක් එක්කෙන්නේ. පිටකට සමහරක් විතරම සැප විඳීම, සැප සෙවීම, දුක පිළිබඳ චෝදනා වේදනා ප්‍රශ්නයක් කතා කරන්න කියලා තියෙනවා. හෙඩොනික් කියලා ඉංග්‍රීසියෙන් නමක් දාලා තියෙනවා. තව සමහරු නම් කිරීම හරහා නම් පටබැඳි සංනිවේදන ඒකෙන්ම ගහලා ජනමාධ්‍ය තියෙන සංකර සංඥාවයි. ඉතින් සංස්කාර වල තියෙන පොලිටික්ස්. ආපුණේක දෙයක් හරි දාලා බයක් ඇති කරගෙන ඔක කොහොම කරලා බෑ මෙහෙම කරන්න ඕනේ කියලා ටැක්ස් එකතු කර ගන්නවා නීතියක් හදනවා යුක්තිය පසින්දලනවා මේකත් මේකට කඩප්පුලි වැඩ කරන ගමන් මේ ඔක්කොම කරන්නේ ලෝකයාගේ නීති යුක්තිය පස්සේ දෙනවා අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේ තුන නාම ධර්ම අනුව පුද්ගල චෛත්‍යය ඉතින් මේව තියෙනකම් විඥානේ යටින් වාසිය ලබනවා අරක මේක ගස ගටා ගට ගටා ඉතින් ඕක බුදුජානනාංශයේ ක්‍රමයේ හැටියට හල් පළවෙනි ධ්‍යාන හතරේදී රූපේ ගෙවම් කරනවා පස්වෙනි නැත්නම් පළවෙනි නාම අරූප ධ්‍යානයේදී ආකාශය කියලා කියන්නේ රූපයේ අභාවය හැබැයි වේදනා සංඥා සංකාර තියෙනවා. ඒ නිසා හිත ඔය ප්‍රකටන් සුද්ධ කරනකොට මේ හිත අරමුණ ගෙවන් කියලා පස්සේ මට මේක පේනවා මෙහෙම වෙනවා අරකද මේකද සමථද විපස්සනාද ඉස්සරහටද පස්සට යෝගාචරය ස්පාසුවක්ම නැහැ. විඥානේ ලනු දෙනවා. ඉතින් මෙයා ඒ අනුව හැමදාම ගමඨාන් වාර්තා වදනවා. ඒ තනියේ වදනවා. මොහරි අහන්න ඕන. එයා දන්නේ මේ විඥානයේ ලණුවක් කියලා. ඉතින් ආන්නේ ආනකොට ආගෙන ඉන්නකොට දෙනවා මෙයා යන්න දැන් මේ වේදනාව පැත්තෙන් තමයි කතාව උතර කියන්නේ. මෙයා සංඥාව පටලවා ගන්නවා. මෙයා සංස්කාර පටලවා ගන්න ආගෙන ඉන්නකොට තේරෙනවා. මෙයාට ඒක කියලා දුන්නොත් ඔය විඥානි දාන දිගේ ගියොත් මම හරපාක්ෂිකයි. උදජාන්ති කියනකොට ප්‍රතිස්ථාවක් දෙන්න එපා. විඥානේ නටපු දෙක ආලල්ල. දැන් රූපේ ගෙවම් කරලා තියෙන ඉන්න වේදනාවට ගණන් ගන්න නැතුව හිටපන්. එහෙනම් ගෙවෙන්න අරපන්. සංඥාවක් ඇවිල්ලා අර කහතුරා මේක මිතුරා නම් මනම් කතන්දර කරනකොට දෙකට විශ්ෂය කරන්න හිතපන්. සංස්කරණය කරන්න යනවනේ. මම කකුල උස්සන්නද, කහින්දද, ඉස්සරහට නැමෙන්නද නැත්නම් මම හිත ඉගෙන ගන්නකොට වෙන කුතුරෙක් ගාගන්නද? ඒ එනකොට මොනවක් කරන්නද හිතපන් කියලා. ඒකට ඔය තුනක් ගෙවන් කරන්න පුළුවන්. ඒතර ආකාදානං ඡායතේ ඉතිර පස්සේ විඥාන ඡායතනේ කියලා කියන්නේ මේ රූපේ ගෙවන් කරත් මේ විඥානේ කතන්දර හදන්නේ නැති. විඥානය ඇවිල්ලා අපිව නාශනෝ දාගෙන ඇදගෙන යන හැටි. අපි තමයි මම පොරක් කියලා. පොර නෙවෙයි විඥානේ පොර වෙන්නේ. අන්න ඉදාට තේනවා ආකාසානං චාත්මේ හිටියත් යට විඥානං චාත්මේ කොහෙන් හරි වලියක් හදිනවා. කොහෙන් හරි ගන්තියක් ගහනවා. ඉකලිවිල මම පොර වෙන්න හදනවා ඒ ගන්තිය හරහා. කරබන් හිටපන්. ඊටොට විඥානේ අපසිතිත වෙනවා. අපසිතිත වෙනකොට අකින්චඤ්ඤායතන කිසිත් නැහැ. කිසිත් නැහැ කියන්නේ රූප විතරක් නෙමෙයි නැති වෙන්නේ. වේදනා සංඥා සංඛාර වලින් එනව අපහොර දාන්නේ. ආහාර දෙන්නේ. ඒකට දේවල් තිබුණට ගාලල්ල. මම හරියට බංකරයක් ඇතුලේ ඉන්න යුද්ධය යනවා. ප්‍රශ්නේ නැහැ කවුරුද ඉන්නවද? මොකද මම ඉන්නේ බංකරේ. හැබැයි බංකරේ හැමදම ඉන්න බෑ. විඥාන චෛතන්‍ය ගියාට පස්සේ අකින්චඤ්ඤායතනෙ අකින්චන කියන්නේ කිසිත් නැහැ. ඒකේ හිටපුවාම අතරමං වෙලා වගේ ඉද්දස් නැහැ. ඉතින් හරියට මානසික ලෝක රෝගේන. ඉන්නම බෑවතන. මුඛරි එල්ලගෙන කොක්ක ගහගෙන හිටපු අපට සරුංගලේ මූල කඩලා ගියාට පස්සේ මගේ ගහගෙන යනකොට පිටුල් ගහක්වත් නැති වෙච්ච දවසේ අපිට මැරෙයි කියලා. මැරෙන්නේ නැහැ. අපිට විඥාන ජීවත් වෙන්න පුළුවන් ශාසනය ධර්මය. හැබැයි ඒක ස්ථාවර කරගන්න. ඒක සමතුලිත තරක් නෙවෙයි. ඒක යහට මහට යනකොට සම්දිස්ථානයක්. මේක හොඳට විශේෂණය කරුවොත් තේරෙන්න පටන් ගන්න පුළුවන් මේ ලෝකෙම ඉඳද්දිම මැරෙන්න පුළුවන්. මෙලොකින් දැකි මේ ඉන්ද්‍රියන්ගේ ප්‍රතිබද්ධ වෙන්නේ නැතුව විඥානය පවත් ගන්න පුළුවන් අඳුරගන්න ගිය ගමන් යේන යේනේ මඤ්ඤති සතෝතං හොති අඤ්ඤතා ඒක අඳුරගන්න ගිය ගමන් ඒක විපරිණාමයකටපත් වෙනවා ආකුල ප්‍රවාහය අනහකුල වෙනවා අඳුරන්නේ නැතුව ඉන්න බෑ මම ඇිනකම් අඳුරගන්න නැතුව ඉන්න බෑ මාන්නයක් තියෙන තාක්ක තෘෂ්ණාවත් තියෙන මෙතෙන්ද ගිහිල්ලා තණ්හාමාන දිට නැතුව ඔය යන දෙයට මේ අන්තරලා ඉන්නවයි කියලා කියන්නේ ඒ මොහොතේ මරණය ඒකට කියන්නේ epistemological suicide කියලා. කිසිම දෙයක් නැහැ. එහෙම නැත්නම් ඥාන විභාගීය සියදිනස ගැනීමකට යනවා. මේකට යන්නේ තු නිවන් දකින්න බෑ. මූර්තිය හරහාම තමයි අමූර්තයට යන්නේ. නමුත් හිඟ දෙනකොට මෙතෙන්ට යනකොට දෙකට කව පණුවා වගේ දඟලන්න ගන්නවා. හරියට මීමැස්මට හැදුනා වගේ දඟලනවා. එහෙම නැත්නම් මනස විහිතරපත් වෙනවා. බුදුම අමාරුවක් තියෙනවා. ඉතින් මෙතන ආගමකට කොහොමඩක්වත් ඉන්න බෑ. පද්ධතියකට ඉන්න බෑ. ආයතනෙකට ඉන්න බෑ. පුද්ගලිකට පුළුවන්. මම දැන් මෙතන කියන එකේ විතරක් පුළුවන්. හැබැයි ලෑස්තිලා යන්න ඕනේ. මේකට පොර දාන්න එපා. අවුල් කරගන්න එපා. මෙතන චිත්තක්ෂණයක් හිටපන්. කාර්කුටම සම්පූර්ණයෙන් අනන වෙලාව. අතක් බෙදිලා නැහැ. ඇනිනවා. තාටිකින් Tamange අත එනවා. කාට් සෙල්ලම් පටන් ගන්න නේව සංඥා නාසඤ්ඤායතනෙ. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කියනවා. නමුත් එයා දන්න ඔක්කොම සංඥා විතරයි. කතන්දර ගොතන්න එපා. කාටවත් කියන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. ඔය දැනෙනදී ඉවසගෙන ඉන්න කතා කරන්න එපා. කතා කරුවොත් පැටලෙනවා කවුරු. තවත් ඉන්නේ වගේ පිස්සෙක් ළඟ ඉන්නේ. ඌ ඒකට උඩ දෙන්න දෙනවා. ඉවරයි. කතා කරුවට දෙනු කරින්නත් බෑ. පුළුවන් නම් ඔය කන කතා නොකර ඉඳපන්. එතකොට මොකටද ඉඳලා? මොකටද මේ ලෝකේ ඉඳලා පොර පෙන්වන්න නැතුව මම වෙන්නේ නැතුව ඉතින් ඒ අපකිත දෙවිඥානේ පැවැත්ම තමයි නිව සංඥා නා සංඥායතනය කියලා අරූප ධර්මල අන්තිමයකට ගියාම එයා දන්නවා තියෙනවා දේවල් නමුත් ඊගා මොහොතේ ඔක බලංගොඩ ඒවා සංඥා ටිකක්. ඉතින් ඊගා මොහොතේ නිකන් හිටවන. ඊගා මොහොතේ තව නාඩගමක් කරනවා ඒකත් බලංගුණා ඊගා මොහොතේ වැඩක්. නිසා ඔක දිහා බලාගෙන හිටවන. ඕක තමයි ආලාර කාලාම බුද්ධ ක්‍රාන්පුත්තුගේ කරන්නේ. ඒ ටික සිද්ධාර්ථ කුමාරයා තාපසව සුමාන දෙකෙන් මාස්ටර් කරා. දේවල් කියනවා කතා කරන්න එපා. අභිවදනය කරන්න එපා. අභිනන්දනය කරන්න බාරකට වැඩිය මේක දෙකම කක්කා. තුනක් තිබුණා තුනම කක්කා. නෑ අජෝ සාතිත්‍යති. අරකට සිංහ ගන්න එපා මේ දෙක එපයි කියලා. අරවත් එකයි මේකත් එකයි. ඊනයක් නෙමෙයි. මේක මේ මෙලිඟුවක්. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒ ආලාර කාලාම බුදුරජාණන් හරි සතුටකටපත් වුණා. සිතාත තාවසුමාට කායික මානසික සෞඛ්‍යය තියෙනවා. මෙතෙන් ගියා ඊට පස්සේ ගියා අපි පේස බෙදාන ජීවත් වෙනවා කියලා. නෑ තාම භවේ. විබුදු වෙලා නැතුව. කිං කුසල ගවේෂිවේ ඊට වැස්සා. කිං සත්‍ය ගවේෂිවේ ඊට වැස්සා. ඒ කියන්නේ බුදු වෙලා තිබිලා තියෙනුනේ මේ වෙලාවේ ওই ගැටේ ලියා ගන්න. ඊට පස්සේ ඊට බහැර තමයි මධ්‍යම ප්‍රතිපදා හොයාගෙන බුදුරජාණන්සේ ආලාර කාලාම මතයට එහාට ගිහිල්ලා නමුත් ආලාර කාලාමට තැනක් තියලයි රූප ධානය අරූප ධානය සාසනික වශයෙන් බාහිර අරගෙනයි කටයුතු කරේ. දැන් මම මේ කියන්න හදන්නේ ඥාන සංසිඳන කාලෙත් මම උත්සාහ කරා මේක අවසල ගන්න. ඒ සංසිඳ කර ඇලියයි කියලා මම වචන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මට තේරුණේ නැහැ. මේක තමයි මම දන්න විදිහට කවුරු හරි විවේචන ලක් කරනවා ප්‍රශ්න නැහැ ඉතින් සාකච්ඡාවක නිසා. අද්වෛත වේදාන්තය කියලා වේදයේ පස්සේ Hindu ආගම අද්වෛත වේදාන්තය කියලා දැම්මේ මේක තමයි. විඥානයේ නැති තැනට ගියාට පස්සේ අන්ත දෙක අතහැරිලා. ද්වෛතේ නැහැ. හැබැයි ඒගොල්ල අද්වෛතය ඇල්ලුවා. බුදුසසුනේ ක්‍රමේ තමයි අද්වෛතයට ගිහිල්ලා අද්වෛතය අතාරින්නේ. උපවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන අතහැරලා නැද ඇලෙන්නේ නැතිකම. නැද අල්ලන එක තමයි නේව සංඥා නා සංඥා ඇතනේ අල්ලනවා සංඥාවක් තියනවා අල්ලගෙන ඉන්නවා. හැබැයි ඒක ශ්‍රේෂ්ඨ කරන්නේ ඒක ඒ නිසා අපිට විවේචන කරන්න බෑ. මොකද මෙතනට ගැටේ මෙන්න මෙහෙමයි මට තේරෙන්නේ. මේ අද්වෛත වේදාන්තයේ බ්‍රහ්ම කියන නැවුම්කාර දෙවි කෙනෙක් අදහනවා. අද්වෛතය අතහැරලා නැදත් අතහැර බුදුජානන්සේ අනාත්මවාදයක් කතා කරනවා. ඉතින් අද ඉන්දියාවේ බුද්ධ ආගම තාය ආත්මවාදයට අදහැරගෙන බුද්ධ ආගම නෑල්ලා. දැන් අද්වෛත වේදාන්තයේ සාධාරණ ඉතාමත් කුශාග්‍ර බුද්ධිමත් පඬිවරු ඒගොල්ලෝ බුද්ධාමර ගහනවා. ගහලා කියනවා ඕකේ තියෙනවා ද්වෛතයේ තියෙන පැත්තක් තියෙනවා අද්වෛතයේ තියෙන පැත්තකුත් තියෙනවා අද්වෛතයේ නැති පැත්තකුත් තියෙනවා. අද්වෛතයේ තියෙන පැත්ත තමයි අපි ඉන්නේ. එතකොට බ්‍රහ්මන් ඉන්නවා. බ්‍රහ්මවල තියෙනවා සුගුණ සහ නිර්ගුණ කියලා මුණක් දෙකක්. සුගුණ කියන්නේ පුදජනයට අල්ලන්න පුළුවන් ලකුණු වර්ගයක් තියෙනවා. බ්‍රහ්ම ඉන්න බවට ලකුණු වර්ගයක් තියෙනවා. ඒ අනුව සර්පාවේ සර්බලධාරී ඒකේ පද වැලක්ම තියලා තියෙනවා. ඒකෝ අදිටියෝ ਸਰව ව්‍යාපී ਸਰබලධාරී සියල්ලම මුල වෙන මොකක්ද එකක් තියෙනවා. ඒක හැබැයි බුද්ධලේ. ඒක බුද්ධල කරන්නේ වෙලා බ්‍රහ්ම. ඒ ටික නැති නිර්ගුණ தත්වයක් තියෙනවා. ඒක පුත්‍ත්ජනයට අහුවෙන්නේ නැහැ. ඒක එතන ගිය කෙනාට අහුවෙන්නේ නිර්ගුණ தත්වය තමයි උතුම්. ಗುಣ පේන එක හරියට සසංකාරික අසංකාරික වගේ සසංකාරික தත්වයෙන් තමයි පිටින්කම් කරන්නේ. ඒක හොඳයි නමුත් ඒ තියෙන අසංස්කාරික වෙනවනම් උතුම් වෙනවා. උත උසස් වත්තට ඉබේ වෙන්න ඕන. පුරුද්දට. ඒක කවුද කරන්නේ? ඒ ඉස්සර කර පුරුද්දට. ඒ වගේ ಗುಣ தත්ත්වය කියලා නිර්ගුණ தත්ත්වයට පත් වුණාට පස්සේ භාෂා ශේෂ්ඨ ඉක්මවනවා. ඒක තමයි ඒගොල්ලෝ ඉස්සර කරන්නේ. ඉතින් මම ආරාධනා කළා ඒ වගේ ඒ බ්‍රහ්ම ගැන කතා කරන ඒකට අපි නිකුලෙකට කතා කරමු. බ්‍රහ්මන්ට ආත්මයක් තියෙන්න පුළුවන්. එතකොට මේ භ්‍රම කියලා කියන්නේ අපපතිත විඥාණයටද නිවනටම නමන්ද විමුක්තියටම නමන්ද නැත්නම් පුදුල කරන වෙලාව කියලා. ඉතින් මෙතන තියෙන මේ සියුම් භාවය භාෂාවකින් අල්ලන්න බැරි නිසා දෙකටම ඉඩ තියෙනවා. එක පැත්තක් කියනවා තියෙනවා අහුවෙන්නේ නැති එකක්. හැබැයි ඒක පුද්ගලයේ. බුදුන් කියනවා තියෙනවා අහුවෙන්නේ නැහැ පුද්ගලෙක් නෙවෙයි. ඒක අනාත්මයි කිය. ඉතින් ওই தත්ති බැලුවොත් හැම බෞද්ධයෙක්ම ඉන්නේ ආත්මය කියන පැත්තේ. තේරවාදයේ තියෙනම ආත්මය කියන පැත්තේ. තේරවාදයේ දිගටම ආත්මවාදී කතාවල් වලට ගියා. ඒ නිසා 1938 වෙනකොට පොල්ලති බුද්ධදත්ත හාමුදුරුවෝ පැහැදිලි පොත්පත් පිටිරඩයකට ගියා බෞද්ධ බුද්ධ ආගම ආත්මවාදීද අනාත්මවාදීද කියලා. මට්ට කැලියද කෙනෙක් වගේ මේ කතාව ගියා. කියලා කිව්ව පුදුජාන්සේ අන්තිකට ගියේ නෑ. ඇතයි කියලා එකපක්ෂිකුත් තියෙනවා නැතයි කියලා එකපක්ෂිකුත් තියෙනවා. බුදු කෙනෙක් අහුවෙන්නේ නෑ මේ දෙකට කියලා. කච්චායන ගොත්ත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. කච්චායන ඇත්තේ ඒක වාදයක නැත්තේ ඒක වාදයේ දෙක එකක් මන්නේ. ඒකට ආත්මයක් නැත්තේ කියන වාදයක් නෑ බුදුහාමුදුරුවෝ. ඒක අපන්නක සූත්‍රෙත් කියනවා. ඔබ බාරගත්තොත් ආත්මයක් තියෙනවා කියලා දුක බාරගත්තා වෙනවා. ආත්මයක් නෑ කියලා ගත්තොත් දුක නෑ. දුක දෙනවා මගේ නෙවෙයි. ඉතින් අපි මේ කතා කරන්නේ යෑමෙන් දුක බාර ගැනීමක් කරන්නේ. දැන් මේකෙදි මේ ස්වාමීන් වහන්සේ කියනවා ඉත්ත භාවය කියලා කියන්නේ මුළු ලෝකම නාම රූප පද්ධතියක් තියෙනවා. මම කියලා මම නාම රූප ටිකක් ගන්න. මම කියලා හරි අපේ කියලා. ඒ ගත්ත ප්‍රදේශය වෙනස් බවටපත් වෙනවා. ඒක උඩ මට හරි දුකයි. මම ගත්තේ නැති එකක් දුකට වෙනස් වෙනවා. හැබැයි මට ගාලා ලෝකේ හැම නාම රූපයක්ම වෙනස් වෙනවා. මට ඒක ගහලල්ලා. මොකද මම කියලා ගත්තේ නැති නිසා. මම කියලා ගත්තොත් ඒකේ අඤ්‍යතා භාවය මට දුක් දෙනවා. ඉතින් ගන්න ප්‍රදේශය අඩු කරපන්කෝ. මම කියලා ගන්න ප්‍රදේශය අඩු වුණා නම් ඒක විපරිණාමය වුණාට වෙන දුක අඩු වෙන නිසා අපි ගන්න ප්‍රදේශය අඩු කරන්න කැමති නේ. අපි හිතන එක බංකොලොත් බතියක්, දුක්පත්කමක් නැති බැරිකමක් කියලා බදා ගන්නවා. ඒ බදා ගන්න තරමටම බදාගත දේ නිට්ටයයි සුඛයි සුබයි කිව්වට ඒක නිට්ටය සුබ සුබ නෑ ඒක අන්‍යතා භාවයකටපත් වෙනවා. ඒ අන්‍යතාව අපි මේ ගත්ත ටිකේ විතරක් නෙවෙයි තියෙන්නේ ඔක්කොගෙම තියෙනවා. නමුත් ඒක අපිට ගාණක් නෑ මොකද මම කියාගත්තේ නැති නිසා. ඉතින් ඒක නිසා මේකදී මේ අබිනිෂ්ක්‍මණේ අතහැරීම කියලා කියන්නේ පුළුවන් තරම් ගන්න තියෙන අඩුම ප්‍රදේශය අරගන්න භාවනා කරන වෙලාව. ගොඩක් බදාගන්න ගිහි ලෝකේ ඉන්න කාලේ. ගොඩක් බදාගන්න සමාජයේ වැඩ කරන වෙලාවේ. අඩු කරගන්න ඒ කාය විවේක, චිත්ත විවේක, උපදීවක. අඩු කරලා ගත්ත අඩුම ප්‍රදේශය අරගෙන විග්‍රහ කරලා ඒකත් ඒකේ ක්ෂය වීම, වැය වීම, ඊරෝදේ බලන්න. ඊට පස්සේ විඥානයක් තියෙනවා. නිර්ගුණ විඥානයක්, අපජිතිත විඥානයක්, නැත්නම් අනිදස්සන කියලා විඥානයක්. මේක සාපේක්ෂ දෙයක්. ඇති දෙයට, ගුණවන්ත දෙයට ප්‍රතිසාවක් තියෙන විඥාණයට සාපේක්ෂ දෙයක් මිස මේක මනින්ද කියන්න බෑ. ඇති දෙයි සාපේක්ෂව නැති යමක් තියෙනවා. ඒක නිසා අනිදර්ශන විඥාණය ගැන ථේරවාදී කතා කරන්නේ නැහැ. අප්‍රතිත්ත විඥානය ගැන ථේරවාදී කතා කරන්නේ නැහැ. මොකද ථේරවාදී බුද්ධ ආගම රකින්න පැත්තේ තියෙන්නේ. ඒකම තමයි අප්‍රතිත්ත විඥානය තිබුණොත් බුද්ධ ආගමට ප්‍රතිෂ්ඨාවක් නැහැ. බුද්ධ ධර්මයට ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. අනිදර්ශන විඥානය කියලා කියන්නේ මේ පොත්වල තියෙන දේවල් ධර්මේ නෑ. ඒක මනසට තේරෙන්නේ. මේ තියෙන්නේ නිදර්ශන ටික. මේ නිදර්ශනේ අනිදර්ශනේට යන්න ඕනේ. ඇඟිල්ල දික් කරපුවාම හඳට ඒ ඇඟිල්ල කෙලවරේ හඳ නෑ. ඉතින් දිගට යන්න ඕනේ. ඒක උඹ කරගනි. ඉතින් ගුරුවරයා ඇඟිල්ල දික් කළා ආවන් හඳ කිව්වාම මේ ඇඟිල්ල බලකෝ මේකේ හඳ නෑනේ කියලා. ඒකට බෑ. ඒ දක්ව ප්‍රොජෙක්ෂන් එකේ ගියොත් ඈත හඳ තියෙනවා. ඒක ගුරුවරයා කරන්නේ නැහැ. ඒක කරලා දෙන්න බෑ. ඔබ පිළිගත්තොත් අද තියෙන මේ දර්ශකී කෙලවර කියලා දර්ශකී කෙලවර දෙන ඇඟිල්ල විතරයි. අද තේරවාදී හිර වෙලා තියෙනවා මේ 84000ක් ධර්මස්කන්ධය. ඒක නිදර්ශනයක්. ඒක රූපකයක්. ඒක මේ ළමයින්ට පොඩි ළමයින්ට පෙන්වන රූපක ආකාරයක්. අදේක සම්පූර්ණයෙන්ම අපි ගිලිලා කොච්චරද කියනවා නම් ඒකෙන් එහාට ගිය මහායාන පොතක් කියනකොටත් කැමතියි. ඒකෙන් එහාට ගිය Hindu පොතක් කියනවා නම් කුරාණේ කියනවා නම් බයිබලේ කියනවා නම් ඒක මේ ගුඩ ධර්ම කියලා කියවන්න එපයි කියලා දෙනවා. කිසි වෙන්නේ අපි අර කට ඇතුලට දාලා හිර කරලා වටපිට බලන්න කියන හදන්නේ. ඒක හරි ෂෝක් සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාට ඒකමයි බාධා. ඒ වැට කඩාගෙන යන්න ඕනේ. ඒ වැට කඩාගෙන යන්න ඉස්සෙල්ලා මනස එක්ක පිස්සක් කියනවා. එහෙම නැත්නම් ලෙඩෙක් වෙනවා. යන්න බෑ. ඉතින් යන්න බෑ. මොකද ඉතින් යනකොට අල්ලගෙන ගිය දේම කොක්කට හිටිනවා. නිසා විනිශ්කමණය කියන කීමේ ජීවිතය ඇතිය කියන දේ පොඩි සුදුසුකමක් විතරයි. ඊට පස්සේ පුළුවන් නම් මධ්‍යමතාන්තරත් ආරින්න. පුළුවන් ද රුචි අරුචිකමට ආරින්න. පුළුවන් ද ඖෂධයක් ආරින්න. පුළුවන් ද මේ ඉද්දසේ කතාවේ පුළුවන් නම් මේ මමයා කියන දේ ගහපා දෙන්න හදන දේ අතාරින්න. අතහැරලා පස්සේ කවුද දිනන්නේ? දිනන්න මේකේ මේ හටම් කරන කෙනෙක් නැහැ. ඉතින් ඒක දිනන්න දෙයක්වත් නැහැ. ඒ සමේ අපතිත විඥානය කියනවා Hindu ආගමේ නිර්ගුණ தත්ත්වය කියලා කියනවා. නැත්නම් අනිදර්ශන විඥානය කියනවා. ඒ දෙකේදී ඔය තේරවාදී දක්වන එක පෙන්වන්න නිවනේ නිවීම මාර්ගයේ ඥාන දර්ශන ඥාන ඥාන සංසි විශාල සේවයක් කරා. කවුරුත් තේරුම් ගන්න කියනවා. මොකද තේරුම් ගන්නකොට මම නැති වෙනවා. මේ මම කියලා මම නිවන් දකින්න හදන මම බොරුවක් කියලා පෙන්නනවා. ඒක මේ මේ Hindu පොත්වල පෙන්නනවා. Hindu පොතේ ඔප්පු කරන්නේ නෙවෙයි මම මේ හදන්නේ. Hindu පොතේ පෙන්නනවා මේ මිනිස්සු පෙන්නකොට ඒවා මේ නිර්ගුණ සගුණ කියන தත්ත පෙන්වන්න ගියාම ඒක හරියට හර්පේ ගණුවක් කතා හර්පේ කියලා පටලවා ගත්තාම ඒ ලණුවේ ආත්මයක් තියෙනවද නැද්ද කියලා. කියනවා කියලා ඉතලනේ බය වෙන්නේ බය වෙන්න නම් ආත්මයක් තියෙන්න ඕනේ ඇත්තටම ලහුණක් තියෙන්නේ හරියට බැලුවොත් බය වෙන්න දෙයක් නැහැ ආත්මකුත් නැහැ ලහුණකුත් නැහැ ඒ වගේ සපේකුත් හර්පේකුත් නැහැ හර්පේකුත් හර්පේක අහන දෙයක් නැහැ මේ ලහුණේ ආත්මයක් තියෙනවා සර්පෙක් නැහැ ඉතින් ඒකට බය වෙන මනුස්සයට කොච්චර කිව්වත් ලහුණ දකින්න බය වෙනවා නම් ඒ මනුස්සයට මේ සර්පයට බය ඉඳපයි කියලා වැඩක් නැහැ නේ හර්පයට කවුරුත් බයයි මේ සර්පෙක් ලහුණකට පැකිලා එහෙම නැත්නම් කැලයක් නැද හදලා තියනවලු ලී වලින් ඇතේ. ඉතින් මේ යකාට බය වෙලා දුවනෝනේ. ඉතින් මේ මිනිස්යාට කියලා හරිනවා මේක මේ අනාත්ම දෙයක් කියලා. කැලේ ඇත්ත. නමුත් මේ ඇතා බොරු. ඉතින් අර මිනිස්යා දැකගුවම කැලේ ඇතා දැකගුවම දුවපන් අම්මා දේශපාලන කියන්නේ ඕක. දේශපාලන කියන්නේ කාට හරි බයක් ඇති කරලා ඒගොල්ලන්ට අරසව සලසන දෙන්න හදනවා. මා ලියත් තොලේ පොඩ්ඩ හොල්ලන්න හදනවා. නිකන් නෝට හොඳේ හොල්ලන්න හදනවා. කන් දෙක නිකන් ගහන්න හදනවා. මද්ද මුල හැරෙන්න ඕනේ බඩේ ලියන. මුළු දේශපාලනේ කියන්නේ මේකම අපි හැම කෙනෙක් ගාම තියෙන ෂටභාවයේ තියෙන ඔන්න දේශපාලනය. මේ නැති දෙයක් ඇති දෙයක් වඩපත් කරගෙන ඒකට ආත්මයක් දෙනවා. දුන්න නැත්නම් මිනිස්සු බය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආගම පවතින්නේ මේ බොරු ඇත ඊ ඇත තාත්වික කරන්නේ කියන්නේ. රංගපානවල හොඳටම තාත්වික රංගපානේ කාට හැකිදෙනවනේ. ඒ කියන්නේ හොඳටම සෙනග රවට්ටන්න පුළුවන් පචේ ගෙලින්න පුළුවන් කාණේ තාත්වික රංගපානවා කියන කියන්නේ. රංගපෑමනේ තාත්වික වෙන්නේ වචන දෙක උරස්නේ. තාත්විකත්වයේ සහ රංගපෑම කියවම උරස් වචන දෙයක් නේ ඕකනේ තෑගිදෙන්නේ. රංගපාන්න කියලා නවතින දොර උඩ කිව්වොත් වැඩේ කෙලවෙනවනේ ද්‍රවිඩේ කියන්නේ. ද්‍රවිඩේ කියවෙන්නේ නැහැ. ඌ කඩුවහන නවතින දොර උඩ කියන. නෑ <laughs> පේනවා මේක කොල්ලාදියකටවත් කෙලවෙන්නේ නැහැ කියලා. අන්න ඔයගේ නාඩගම වැරදිච්ච එකක් තමයි අපි. රඟපාන්න ගියාට අපිට බෑ. පුළුවන් නම් මෙලකට අපි රජ වෙලා. ඒ බැරිකම නිසාම අපිට පේනවා අපේ රඟපෑමට අපිට ඇගි ලැබෙන්නේ අපි තාත්වික නැහැ. ඉතින් තාත්වික රඟපෑමක තමයි අපි මායාවේ තියෙන්නේ. මායාව 100ක් හරි මෙලිකෝ වෙන්නේ ඇත්තටම වතුරක්. ලියට තම තමයි. දැනුවත් තනිකරම සර්පයා වගේ තමයි තියෙන්නේ. wooden elephant. එහෙම නැත්නම් මේ snake in a rope, thief in a wooden post, and water in a mirage. ඔක්කොම බුදුජානකසේ පාවිච්චි කරපු නිදර්ශන. වතුර මිරිගුව දකින්නට ඒක වතුරමයි කියලා හිතලා අනික් කටේට පාර ගෙනලා ඊතලයකුත් ගහලා දිනවා අන්නර පැත්තට යන්නේ. උන් ගියාට වතුරකට යන්නත් බැහැ වතුරේ ඉන්නේ ඇතට යනවා. මේ ගමනක් තියෙනවා. මොහේ තියෙන තාක්. හරි චිත්‍රපටියක් බලනකොට ශාලාවේ අඳුර තියෙන තාක් චිත්‍රපටියක් තියෙනවා. ලයිට් ආවොත් එකපාරට චිත්තපටි නැති වෙන ඌට වෙන්නේ අපරාධය රසාස්වාදේ නැති උනායි කියලා ඌ දන්නේ මෙතෙක් හිටියේ මොහොෙක් කියලා. මේ මුළු ලෝකෙම තියෙන්නේ අන්නේ විදිහට මේ විඥානය අපපිතිත කරන්න යෑම සාමාන්‍යයෙන් කියන්නේ ෆිලොසොෆි වල සීදීනසාරණිය. ඥාන විභාගීය සීදීනසාරණියම මම කරන්නේ පචයක් බව මම කරන්නේ මායාවක් බව මම කරන්නේ ෂඩවයක් බව සමාජය කියලා මේ ගොඩනගා ගන්න දේ තුල මම අපායක දුක් විඳිනවා මේ ශිෂ්ටාචාරය තුල අපි අපායට දුක් විඳිනවා. අපි කැලේට ලයි කියන්නේ හඳුන්නේ නැතුව. ප්‍රශ්නේ නැහැ. අපි තමයි මයිල් ටිකක් එන්නේ ඉතින්. නැත්නම් ආදි මානව විදිහට මයිල් ටික අපව එන්නේ ඉඳී තියෙනවා. දැන් මයිල් ගන්නවනේ අපි. මයිල් ගාලා ශිෂ්ට සමාජයේ ක්ලීන් ෂේවන්, ක්ලීන් කට් ජීවත් වෙන්න හදනවා. ඉතින් ටික වෙලා දාඩි දාපුවාම පොටු ටිකක් ආවම ඔක්කොම ක්ලීන් කට් වෙනවා. ඒක හරි ලැජ්ජයි. කාටද මේ රඟපාන්නේ? මේ අපි හදාගත්ත ශිෂ්ටාචාරයත් නෙමෙයි රඟපාන්නේ. ඒසාවිට පුළුවන් නම් මම දැන් මෙතන උදකලාව එහෙම නැත්නම් විවේකය නැත්නම් පිළිච්ච ගතිය ඇති කරගත්තට පස්සේ අපි නගර හිටපුවාම කොහොමද අපි හිටපුවාම අපි කැලේ හිටියාම කොහොමද කොළඹ හිටපුවාම අපිට ඒ දේ කරන්න බෑ අපිට කොළඹ කියන එකයි කැලේ ඒ තරම් ලොකු වෙනසක් සංඥාවේ ඇති කරලා තියෙනවා. කදාකත් අපිට බෑ කැලේ ඉන්න විදිහට කොළඹ ඉන්න බෑ කොළඹ ඉන්න විදිහට කැලේ ඉන්න බෑ. ඒකම පිස්සා. එකම පිස්සා අතින් ගියාම අඳින හැටි නැත්තම් රඟපාන හැටි වේදිකාවට ගියාම සෙනග ඉස්සරහට ගියාම අපි සබකෝල වෙන හැටි මේ කැලේකට ගියාම ඕන තැනක වාඩිලා අපිට චූ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අර එහෙම චූ කර කරන්නේ බඩ මේ ඇහුවොත් ආයි සිරිට කතා කරලා කිව්වොත් එමේ චූ කරන්න යන්න ඕනේ කියලා ඔකෙන් තව හැතැම්ම හතරක් යන්න ඕනේ මේ සර්විස් සෙන්ටර් එකට. මේ චූ කරන්න බෑ. ඉන්නේ හයිවේ එකේ ආර නතර ගන්න බෑ වාහන බහින්න බෑ එළියට හිටියොත් දඩ දැන් සර්විස් සෙන්ටර් එකක් එනකන් හිටපන් ඉන්දියාවේ හැම සර්විස් සෙන්ටර් එකම ඇසිකිලට රුපියලක් ගන්න කොල්බත් තියෙනවා මට කලී වල වැඩ කරන එක අර මේ හිටපු එක කියලා වැඩ කරන්නේ ඇසිකිලියද ඊට <laughs> මෙච්චර ගණන් ගන්න ඕනේ කලී හිටියා <laughs> දෙවියන් ගමන් ගන්න ගව්වත් අතර ඉස්සරහට කවුරුත් පේන්නේ නැත්තම් ලබතර පිටිපස්ස කවුරුත් පේන්නේ නැත්නම් මට ඕන සැලක මල මුත්‍රා පහ කරන්න පුළුවන්. මෙන්න මේකටයි මම හොදි කළා කියන්නේ. මේ සිනගක් එක ජීවත් වෙනවා කියලා කියන්නේ නඩයක්. අපායක්. නඩයක්. ජීවිත ජනප්‍රිය වෙන්න හදනවා කියුවාම අර ගෝ කන්දක් උඩ ඉඳගෙන තියෙන ආදාව නෙකියන්නේ. සාමාන්‍ය බෙට් එක නෙවෙයි. ගෝ කන්දක් උඩ කරෙන්න හදනවා. ධර්මයේ කරනකොට ජනප්‍රියතාවයක් වෙන එක වරක් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ මහා සමයේ අවස්ථාව තිබුණා. 18 ගලක් බ්‍රහ්මනෝ දෙවිවරු එල වට කරගන්නේ. මොකද බුදුහාමුදුරු ස්ටේ කරන්න යන්නෙත් නෑ සවුන්ඩ් සිස්ටම් හදන්න යන්නෙත් නෑ. සමහර ඉවෙන්ට් මැනේජ්මන්ට් උත් නෑ. බුදුහාමුදුරු තමයි මැනේජර් ඒ වුණාට ඉවෙන්ට් මැනේජ්මන්ට් නෑ. මොකක්ද මෙයාද වෙලා තියෙන්නේ? අපිට පුළුවන් මේ අපි මවාගත්ත අපේ මායාවේ මින් වෙන්න. ඉතින් මායාවේ මින් වෙනකොට Hindu ආගමේ උගන්වන මේ අද්වෛතය සහ බුදුජානක සිත් වෙන මැදමාවතේ නොඇලීම කියන එක වෙනසක් හොයන්න බැරි තරම්. නිසා පද්‍රපද්ද සිද්ධ සිල්ල මට කියනවා මගේ හොඳම ගෝලෙක් ඉන්නවා. එයා කියනවා බුදුජාන්සේ දේශනා කරන්නේ ආලාල කායමගේ ධර්මයේමයි කියලා ප්‍රසිද්ධියෙන් පිළිගන්නවලු ප්‍රසිද්ධියම කියනවා. ජීව සංඥා නා සංඥායි. තියෙන හරියක් තියෙන සංඥා නම් සංඥා ඇත්තයි කියලා ගන්නෙත් නැහැ ඇත්තයි කියලා ගන්නෙත් නෙවෙයි. ඔතන තමයි බුදුහාමුදුරු කියන්නේ බුදුහාමුදුරු ලෝකෙට එකතු කරපු දෙයක් නැහැ. ආලාර කාලමමයි. අපි දන්නේ තුනට අපිත් ඉන්නේ එතනමයි. අද කීව දෙනෙක් ඉන්නවා ප්‍රසිද්ධියේ මේක පදනම් කරගෙන මේක ආගමක් කරගෙන ජීවත් වෙන්න හදනවා. ඒකත් ලොකුවට පේනවා ඇත්තටම. මේව සංඥා නාසඤ්ඤා කියන්නේ විහිළුවක් නෙවෙයිනේ. එතෙන්වත් ජීනති කෙනාට පෙන්ලා දෙන්න පුළුවන් අපපතිත්‍ත විඥානයේ තියෙන ඒගොල්ලන්ගේ හැදේට අකින් සංඥායත. අකින් සංඥායත ඉඳන් මේව සංඥා නාසඤ්ඤා මේක පටල කරා. ඒකේ තමයි ඉන්න පුළුවන්. ඒක කියවන්නේ අනුපද ධර්ම විපස්සනා කියලා එකක් තියෙනවා. අනුපද ධර්ම සූත්‍රය කියලා එකක් මජ්ක්‍ධිමනිකායේ සාරිපුත්‍ර සාංශයෙන් එක එකක් විස්තර කරනවා. මේක එකදී තියෙන චිත්තචෛසික தত্ত্ব. ඒකෝට බුදුරජාණන් කියනවා මම හැදිච්චාම ප්‍රවේන්ජා දේශනා කරන උන්වහන්සේ විතරයි කියලා. ඒකෙදී පේනවා ඔය පෙන්නන නේව සංඥා නාසඤ්ඤායතනේ නිවනමයි නිවන කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතනමයි කියලා පටලැවුවද මේ පල්ලෙහා ඉන්න ඇයිට ඒක තේරෙන්නේ නැහැ. එනිසනි මේ කාමියවත් අයින් කරගන්න බැරුණ ජීවත් වෙන්නේ. රූපයවත් අයින් කරගන්න බැරි නේද? උඩට අර උඩින් ගැටේ ගහපුවාම ගිය කට්ටියම වෙන්න ඕනේ නැහැ ගැටේ ගන්න. නොගියෙන් වුණත් ෆිලොසොෆිකලි ගැලපෙන්නන්න පුළුවන්. ඒක තමයි ඉන්දියාවේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම කියනකොට මම කාලා මම ඇත්තට මේ පැත්ත කාලා හිටිය වෙලාවේ ඒ Hindu ආගම බොහොම ආසාවෙන් කියුවා මොකද එතෙන් හරි යන්න. ඒකට මට එක්කෙනෙක් කතා කළා ඔබ ආන්සේ සොරි කියන්න බන්සේ කාලා ඉන්නේ. ඊට මම කිව්වා ඉතින් සෝරි නෑනේ මැරිලා නෑනේ මට කව ඉගෙන ගතයිනේ. මම මේක කියලා දෙන්නේ. ඒක සිකෝ මම මම වාසිත කියන්නේ නැහැ ඒක මට අහිම භයානක දෙයක් නේ ගෑණිමුත් ගහයි ඔබ හන්දේ. වාසිත උගන්නන්න හදන කියලා. අවල් පොත කියවා. එතකොට ඉන්දියන් කාර්යය ෆිලොසොෆිකල්ම කියලා දෙනවා බුද්ධ ආගම ආයේ Hindu ආගමට ඇදගන්න මේ යන කුමන්ත්‍රණේ වෙලා ඉන්දියාවේ බුද්ධ ආගම 100% ක්ම ඉවරයි. ලංකාවෙත් ඒක වෙනවා. මොකද අපිට තාම කාමයක් අදාර ගන්න බෑ. රූපයට ආන දේවල් කොහොමද? අරූපයට ආන දේවල් කොහොමද? ඒකට මේ කියන දෙනක් ෆිලොසොෆිකලි conceptually විස්තර කරන concept එකද reality එකද කියලා අපි කොහොමද verify කරන්නේ? අපි එතන ගිහිල්ලා තියෙන්නේ අඩු ගානේ කාමියත් අතර ගන්න බැරි පංචිල් ප්‍රතිපා රකින්න බැරි මහාන මහානකමේ තියෙන සිල්පද ටික රකින්න බැරි දස සිල් රකින්න බැරි අට සිල් රකින්න බැරි කෙනෙක් يعني ඒ වගේ මට්ටමකට කැප කරන්න බැරි කෙනෙක් කාම රූප ලෝකයට කොහොමද යන්නේ? රූප ධානයක් කොහොමද ලබන්නේ? රූප ධානය ලැබුව කට්ටියත් ඒක නිකන් ඔළුවට ඇදී පුඹලා පෙන්වන්න හදනවා. ඊට පස්සේ රූපේ ගමන් කරලා අරූපෙට ගියාම කොහොමද? ෆිලොසොෆි කියලා යන්න පුළුවන්. සාද කරලා යන්න පුළුවන්. කල්ලාලේ පෙන්වන්න පුළුවන්. ඒ ගොඩ ඉන්න පීනන්ට උගන්නන්න වැඩි නේ අද යන්නේ. ඒගොල්ලෝනේ උඩ ඉන්නේ දැන්. දැන් එහෙම පෙන්නන කට්ටිය උඩ ඉන්නේ. භාවනා කරන මිනිස්සුන්ට තාම මේ ධානයක් අත් ලබා ගන්න බැරි මිනිස්සු කියලා අර ෆිලොසොෆිකල් කට්ටිය පහත් කළා සාකන. ඒකට ෆිලොසොෆිකල් කරන කට්ටිය ලංකාවේ රටක ඉන්දියානු සලුට් එක ගහන්න වෙනවා. බුදුසෙන්සේ ඉන්දියන් තමයි. නමුත් ආයේ බුදුසෙන්සේ හින්දු ආගමට ඇදලා ගත්තේ කොහෙන්ද? උන්වයේ අද්වෛත මේ අනිදර්ශන විඥානේ අපපතිතික විඥානේ කියන එක විස්තර කරන්න ගිහිල්ලා අපි මේ විස්තර කරන්නේ කොන්සෙප්චුවලිද සංකල්ප වලින්ද නැත්නම් රියැලිටි එකද? එහෙනම් අත්දැකලාද කියන ප්‍රශ්නේ යන්නේ නැතුව අපිට පුළුවන් ගොඩක් සාකච්ඡා කරන්න කිසි තැනකට එළවෙන්නේ කිසි තැනකට යොමු වෙන්නේ නැහැ මේ සාකච්ඡාව. මොකද හේතුව ඒක භයානක තැනකට ගිහිල්ලා මේ සංකරාචාර්ය සම්පූර්ණ බුද්ධහම ගත්ත ඇතුළට සංකරාචාර්ය කියන්නේ දෙස්සලාගත් බෞද්ධයෙක් කියලා කියනවා. හැබැයි එයා ආයෙ ගිහිල්ලා ඔක්කොම රක්මන්ට වඳින්න ගන්න ගත්තා. ඉතින් මේක නිර්ගුණ தත්ත්වය තමයි හොඳ මේ ගුණ தත්ත්වය තේරෙන එක ඒකේ ආත්මය තියෙනවා. ඉතින් වල්පොල රාහුල හම්දුරෝ විශාල සභාවකට ගිහිල්ලා එයා කිව්වා සත්‍යයේ පුද්ගලිකරණය කරපුවාම අපි ඒකට දිව්‍යන් වංශය කියනවා. දිව්‍යන් වංශයේ නිර්පුද්ගලකරණය කරපුවාම ඒකට සත්‍ය කියනවා කිව්වහම දෙගොල්ලම හරි සතුටකටපත් වුණා. ඊට පස්සේ කතෝලිකායේ අන්‍යාගම කට්ටිය රාහුල හඳුරු බදාගෙන අනේ මේ හරි වටින දෙයක් කිව්වේ කියලා ස්තුති කරා. මොකද ඒගොල්ලන්ට අපෙන් යන්න බෑ රාහුල හඳුරුන්ට බහින්න පුළුවන්. අපි ඔක්කොම අපි අපි සහෝදරන් ගන්නේ වීවිනෝ. අද ඒක බුද්ධාගමට වෙලා. ඔය බුද්ධාගම කතා කරන්නේ කෑ ගහන කට්ටිය මේ concept එකක්ද මේ කතා කරන්නේ reality එකක්ද කියලා දන්නේ නැති නිසා අලී අවුලකටපත් වෙලා තියෙනවා. ඥානන්ද චරිතෙත් ඒක තිබුණා. මොන ඥානන්දකත් ඉගෙනීම නෑ. ඉගෙනීම ලස්සනට concept එකයි reality එකයි වෙන් කරලා පෙන්නන්න ලොකු උත්සාහයක් ගත්ත මෑතකදී කවුරක්වත් ඒක කරලා නෑ. වාසනාවකට ඒක සිංහලට දැම්මා. මට හරියට කිව්වා කට්ටිය ඒ දවස්වල පරිවර්තන කළා. ඇත්තටම මට හිතන්න බෑ. මේ වගේ පරිවර්තනයක් හිතන්න බෑ. හොඳ වෙලාවට ඒ ස්වාමීන් වහන්සේම කරා. කරලා බලන්න මේ පොතක් කියව ගන්න අපිට පුළුවන් තරම් අත්දැකීම් නෑ. ඒ මොකද අපි කොච්චර කෙරුවක්වත් භාවනා කරන්නේ පාටයි. ටිකලා භාවනා කළා ආයෙ ගෙදර යන්න හිතෙනවා. ටිකක් භාවනා කළා බිස්නස් එක දියුණු කරගන්න හිතෙනවා. ටිකක් භාවනා කළා දෙද නැති කරන්න හිතෙනවා. ටිකක් භාවනා කළා ජනප්‍රිය වෙන්න හදනවා. ටිකක් භාවනා කරලා කර්මස්ථානාචාර්යයෙක් වෙන්න හදනවා. අපි භාවනා part time කරනවා කියලා කියන්නේම අපි විහිින්ම අපි අපි පල්ලෙහා මට්ටමට දාගන්නවා. මේක full time දාලවත් කරන්න බැරි වෙනවා. එතරම් කියන්නේ. full time දාලවත් කරන්න බෑ. කෙරෙන දෙයක්. අපි ඉතින් දවසට පැය දෙකක් භාවනා කරගොන නැද්ද කියලා අහනවා. තුනක් කරගොන නැද්ද කියලා අහනවා. ඒක සමතේ කරන්න ඕනද කියලා අහනවා. විපස්සනා කරන්න ඕනද කියලා අහනවා. ඉස භූගාංගන කරන්න ඕනද කියනවා. කහ පාට දිවුරක් දාන්න කරනවා කියනවා. දුඹුරු පාට දිවුරක් දාන්න. කොහේද මේ පැටලෙන්නේ? අපිට මොකටි මොකාගෝ කරගෙන හිටියා. ගණ්‍යා කෙරේ බැඳුණා නම් කුලයා කෙරේ බැඳුණා නම් ඉවරයි. ආ කතා කරන්න බෑ ලෝසාර දේශනෝ ගණ්‍යා කෙරේ නෙවෙයි කුලයා කෙරේ නෙවෙයි බුදුකලාව පතන්න. පිළිකේ පතන්න, චින සම්පත්තිය පතන්න. ඒ පිටුවර පස්සේ අපිට කාටවත් පින්නන්න දෙන්නේ නැහැ. ඒ කාට පින්න පින්නන්න හදනකොටම අපි රඟපාලා ඉවරයි. අපිට අපත්‍යිත විඥානයකට යන්න වෙනවා ප්‍රතිත්‍ිත විඥානේ සජ වෙලා ඔටුනු දාගෙන එන්නු සටනට ගන්නු කඩුව මා මේ සටනින් මෙයාට බරි දන්නේ කියලා නේද බන විඥානයක් එක්ක අපි ඉතින් මම කතා කරනවා වැඩි මම දන්නවා කොහොමද ඒක වෙනවා කියලා ඉතින් ඒ නිසා මම මෙතන නතර වෙනවා මේ පොදු සාකච්ඡාවක් ඉදිරියට අවසරයි සර්. ගිය සාකච්ඡාවේදී පාලිපාඨයක් කියන්නේ මේකේ තියෙන විඥානයේ නාම රූපේ මෙසලනවා කියලා. මේකෙන් තේරුනේ. විඥානයේ නිින්න බෑ නඩුවක් නැතුව. නඩුවක් යන්න බෑ දෙපාර්ශ්වයක් නැතුව. නඩුකාරයා එන්ස හැම වෙලාවෙම දෙපාර්ශ්වයක් හදාගන්නවා. දෙපාර්ශ්වය නාම රූපය. නාම රූපය නැතුව විඥානය තියෙන්න බෑ. දෙපාර්තමේන්තුවටත් බෑ විංශකාරයක් නතුව. විංශන ආමුලට බෑ විඥානයක් නතුව. ඒක උතන් තමයි ගැටුම මුල. උතන් තමයි විපස්සී බුදුරජාණන්සේ පැටලිච්ච තැන. ඒක තේරුම් ගන්න දවසේ බුදුමා. ඒ තමයි මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. මේ ඉතින් ඊට පස්සේ පේනවා මේ පවතින දේ මමයා කියලා ඉද්දතයක් හදාගෙන මමයා විසින් මේක හරි මේක වැරදි මේක ගැන මේක පිළි මේක දිග මේක පාල මේක හරි මේක වැරදි කියලා දෙකකට බෙදනවා. බෙදුවේ නැන්ද මට වැඩ. නරක නැති කරන්න ඕන ඇති හොඳ ඇති කරන්න. ඥානුත් දිශාන දෙන්න ඕන නැත්නම් ඥානු නැති කරන්න. ඒක බෙද. අපි ඔය කිව්වන්නේදත් ওই ලෝකෙ උත්තරම තමයි. නිසා විඥානය කියලා මමයා කුණ්‍ය ගහගත්ත ගමන් මමයට පැවැත්මක් තියෙන යුද්ධයක් තියෙනවා. නඩුවක් තියෙනවා. නඩුවක් හෝ යුද්ධයක් තියෙන දෙපාර්ශ්වයක් තියෙනවා. ද්වේතාවයක් තියෙනවා. විඥානයේ ද්වේතාවයත් එක්ක හිටලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි මේ විශාල ජලතලයක කොට කොළ කැලයක් වැටිච්චාම අපිට පෙන්වන්න පුළුවන් අන්නතන් කියලා කොළ කැලේ වැටිච්ච දන්නේ. නැත්නම් ජලතලයේ දෙන්න පෙන්වන්න ඇඩ්‍රස් නැහැ. අනිත් වගේ මේ මොකක් හරි තැනක් ඇති කරගන්න එක තමයි විඥානය කියන්නේ. ඒකට විඥානය ඒක මම සාමම නෙවෙයි උතුරු සහ දකුණ අත්කන මෙතන කියලා මේ දෙකකට බෙදෙනවා. ඉතින් ඉතින් මේ විඥානයේ ඉන්න බව පේන ෆයිට් එකයි. අපි ඒකට ඉල්ල වෙලා ඉන්නේ. හටනට එල්ල වෙලා ඉන්නේ එකක් ඇති කරගත්ත ගමන්. ඇත්තටම පරමාර්ථ ලෝකේ කියන දෙකක් නැහැ කියලා සම්මුති ලෝකේ කියන දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා කියලා. අවසන් කරන්න පැහැදිලි කිරීමක් දැන් සාමාන්‍යයෙන් අපි විඥානය ගැන කතා කරනකොට දැන් අපි විඥාන හරම් ගැන කතා කරනකොට චක්කු විඥාන, සෝත විඥාන, ජීව විඥාන ඒ හය ගැන කතා කරනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී ඒ හය එක තමයි අපි හොරල්ලන්නේ දැන් නමුත් දැන් කණිනාගේ දැන් කරපු දේශනාවට අනුව ඒ ඒව වෙනම කියෙද්දී අර අනිත් අර කියන සියුම් විඥානේ යටින් තියෙන්නේ. මේ යටින් සියුම් විඥානයක් තියෙනවා කියන එක තමයි ඔය භවංගේ කියන කතාවයි ආලේ විඥාන කතාවයි දැන් මේ. එහෙම එකක් නෑ. මේකේ අභාවයක් තියෙනවා. අභාවයට නමක් දාලා තියෙනවා. ඉන්ද්‍රියවද්ද විඥානයේ අභාවයක් තියෙනවා. අභාවයට නමක් දාලා තියෙනවා. එහෙම අභාවේ නමක් දාලා තියෙන එකක් තියෙන්න ඕනේ නැහැ. නිර්ගුණ සහ සුගුණ කියන්නේ ඒකයි. සුගුණේ අල්ලන්න පුළුවන්, අත ගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව නිර්ගුණ කියලා එකක් තියෙනවා. නිර්ගුණේ තියෙන දැනක් නැහැ. ඒක ਸਰවව්‍යාපී, ਸਰබලධාරී හැමතැනම තියෙනවා. පටන් ගත්තෙත් නැහැ, ඉවර වෙන්නෙත් නැහැ. ඉතින් ඒකට නම දාන්න කියනකොට ඒක ආත්මද නැද්ද කියන එක නවතන දැන් ඔය අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මේක සාපේක්ෂ දෙයක්. ඇති දෙයට ආස්තික ප්‍රඥප්තියට සාපේක්ෂව නාස්තික ප්‍රඥප්තියක් තියෙනවා. නැතුව බෑනේ මේක විස්තර කරන්න. ආස්තික ප්‍රඥප්තියට විස්තර කරන්න බෑ නාස්තික ප්‍රඥප්තිය නැතුව. නාස්තික ප්‍රඥප්තිය තමයි අනිදර්ශන විඥානය කියන්නේ. අපපතිත විඥානය කියන්නේ. ඒ නිර්ගුණ විඥානය. ඒකට කියනවා නෑ දෙකමද? ඒ කියන්නේ දැනගන්න තුවාලයක් තිබිලන් තුවාලේ හනිපිච්චාම මොකද උනේ තුවාලේ? තියනවාද? නැද්ද? ඒ කැලලද විඥානය කියන්නේ? ඉතින් ඒ වගේ සාමාන්‍ය සූකෝන් ප්‍රශ්න වල හැමදාම අහන දේ ඕන කෙනෙකුට පැටලිච්ච ගම ප්‍රශ්නේ ගමනක් තියෙනවා. ඌ පැට ඌ මෝඩයක්. එහෙමද තියෙනවා හැමදේම අභාව ප්‍රඥද මැටර් එකට ඇන්ටි මැටර් එක ආපු වෙලාවෙ ඉඳලා භෞතික විද්‍යාව සම්පූර්ණ වෙනස් නේ. මැටර් එක තියෙන්න බෑ ඇන්ටි මැටර් නැතුව. ලෝකේ දෙයක් තියෙන්න බෑ හේව නැලක් නැතුව. ඒක අපි අපි ඉන්ද්‍රයන් භාජන වෙන්නේ නැති නිසා ගූඪ කරගෙන, গুপ্ত කරගෙන. අභාව ප්‍රත්‍යක්ෂය. අභාව අභා ප්‍රඥප්ති තේරවාදයට පුදුම බයක් ඇති කරනවා. ආගමකටත් බයක් ඇති කරනවා. පස්සටත් බයක් ඇති කරනවා. ආම්ඳුරණටත් බයක් ඇති කරනවා. ආම්ඳු පිළිතුරුකට ගන්නවා. අභා ප්‍රඥප්ති නැති වෙනවා. එහෙනම් අපනුණක් දාන දෙයයන් ආශය සජීව හැදිලා ඉන්නේ මේ යනකොට මම අහනවා සාංශ මේ පොඩක් පොඩක් හරි නැතනම් පිළිතුරු ගිනවන්නේ කියලා. මේ ළඟ හිටියත් අහමුගෙන් මගේ ආරාම දුවා ඇති ඒ ආදිනේට ගින්නත් එපමයි. උඹ අහලා බලන්න මම ගිනාවේ නැහැ කියලා. හරියට තියෙනවා මයි ළඟ නැහැ මම. ඒ අපි මේ අපේ බජාජ් එක රැකගෙන යන්න බෑ කොම්පැනි එකක් තියෙනවා. මොකද අනෙක් කට්ටිය මේ බන්ධමේ සිල් තතේ කබමැදින්ද කරන් තේරෙන්නේ. අපි අම්මේ ඉන්න කාලේ කියන පිළිතුරු වල බල තියෙන තුන් අරුවයි. ඉතින් හරි පිළිත් නෝනේ බලන්නේ නැහැ මොකද අපි කක්ක පොඩි ඉඳදී කොච්චර රෙක්ස් වුණා දාලා හේතුවා සංගයිත් දාලා හේතුවා කක්ක ඉන්නේ වරුතුණා තියෙනක ලොකු මේ වරුතුනේ ආත්ම තුනක පිළිත් නෝල් ගැට ගන්න මේ මොකද්ද බුද්ධ ආවල වෙලා තියෙන්නේ මේ සියල්ලම තියෙන වර්තමාන මොහොතේ නම් මම දැන් මෙතන අපි පූජා ඒක තියෙන්න ඕනේ සීල නැති පරිසරයක ඒක තියෙන්න ඕනේ සදාචාර නැති පරිසරෙ මොකක් හරි තියෙන්නේ තියෙන්න බෑ ඒක නැති කරලා යන්න එපා නැති කරන්නේ කියොත් අපි අනිවාර්යයෙන්ම අපි ආපු පදනමට ගැහුවා වෙනවා ඒක රැක ගන්න ඒකට ඉගියක් දෙනවා sorry.com sorry.com <laughs> මම ළඟ නැහැ නෑ වුණාට ඌව කරන්න දෙපයි කියන්නේ නැහැ. ඒකකොට ඒ ඒ හාමුදුරුවෝ කරන වැඩේ අපි වැරදි කියලා වෙනවා. මේ මනසට මොකද්ද අවුලක් ඇති කරා වෙනවා. ඒක තේරෙයි දන්නේ ඔක නැතුව ඉන්න පුළුවන් කියන එක. ඒක ඉන්නේ නැතුව ඉඳී ඉඳී තියෙනවා. ඒ පැණිවිදි යන්නේ නැතුව ඉඳී නමුත් අපි අවුලක් ඇති කරන්න යන්නේ. ඊයතින් ওই ඥානාරාම සාංශ ගෙනිච්ච ගමන මේ ලෝකේ ඉන්න එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොටම කියලා දුන මොනම පූජා විදියක්වත් අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුසසුන ගෞරව කරපන්. හැබැයි ඒකෙන් වෙන සිද්ධියක් නැහැ. බුදුති වැඩක් නැහැ. ඉන්න පරිපාල සතිපත්තිය. මෙතන බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඒක වවාගෙන කන මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ. මොකද අපි සාසෙන්ට ආවේ ඒකෙත් නේ. සාම්පාදයෙන් මල්වත් පූජා කරලා ඒක තියෙන්න ඕනේ. සමහර කාලේ ටික තියෙනවා සෙල්ලම් ගෙවල් හදන්න අරින්න නම් ඒ සෙල්ලම් කියක් කියලා තේරුම් ගන්න. ඉතින් ඥානানন্দ සාංශයේ එලි කළා. පුත අච්චු ගන්න නැති වෙන්න බය වුණා. පුත සංස්ථාවේ ඉන්න ඔක්කොම විරුද්ධ වුණා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ. එන අච්චු ගහම එනම් තින් සංකීම් මඤ්ඤති ආවසෝ කියලා ප්‍රශ්නේ අහන්නේ. වෙන ඔබ ඔබ මොකද්ද කියන්නේ කියලා අහන්න පුළුවන්. හන්ද එවනේ කරන්නේ. ඌ ආයෙත් ඕන දෙයක් වෙන්නේ නම් කරමු කියලා ටයිප් කරන්න පටන් ගත්තා මම මේක. ඒ කියන්නේ මේ ටයිප් කරනකොට සම්පූර්ණ අලුත් ලෝකයක් නෙමෙයි අපි මේ විශ්වවිද්‍යාලෙන් ලාවු සංකර ගොරගේ. කරනකොට තියෙනවා බුදු ලෝකයක් තියෙනවා මේ බුද්ධ ආගමේ කවදාවත් ධර්ම සාකච්ඡාවට මේව ගන්නෑ නේ. දන් දේශනාවකට ගන්නෑ නේ. මේ සංජය මේක ගත්තා concept එකේ පොත ලියපු නිසා ඒ සංජයද විශ්වවිද්‍යාල අතාරින්න සිද්ධ වුණා. මහානකමට යන්න සිද්ධ වුණා. මොකද මේක කිව්වන ප්‍රොෆෙසර් කතාලික ඔව්ව ලියන්න එපා. තීසි වල තීසි වල ලියපන් දාන කතාවක්. මොනවද කියන්නේ? ඒක තේරුම් ගන්න නැහැ මිනිස්සු කියලා. පොඩි ළමයෙකුට කියන්න මම අල්ලලා දෙන හැටි මම අල්ලලා දෙනම් පොඩි දරුවෙකුට සත්‍යපාසලේ පොඩි ළමයින්ට තේරෙනවා. උන්ට දැනෙන විඥානයක් කතාවක් දුන් දන්නේ නැහැ. දර්ශන විඥානයක් නැහැ. උන්ට මේ අන්තවාදී විඥානිකුත් උන්ට කිව්වොත් මේක කියලා තේරෙනවා. ඒ නිසා මේ තේරෙන්න පැටර්නයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේක. මේ තියෙන සාපේක්ෂව මේ ඇත්තව හැම දෙයකටම නැති ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ආස්තික ප්‍රත්‍යක්ෂය කියනවා හැම <coughs> එකටම ඇන්ටි මැටර් කියලා එකක්. ඇන්ටි මැටර් එක දැනගන්න නැතුව මැටර් එක දැනගන්න බැරි කම කියන්නේ මැටර් එක හරහා තමයි ඇන්ටි මැටර් ගන්න පුළුවන් නම් 94 96ක් ඇන්ටි මැටර් ලෝකේ තියෙන 104ට අඩුයි මැටර් එක. දැන් කාම ලෝකේ සහ රූප ලෝකේ අපිට මනින්න කියනට හැප්පෙන්න පුළුවන් දේවල් 107ට වැඩි අඩු සමහරවිට 102කට වැඩි අඩුයි කියලා. අනික් සියල්ලම ගූඪ දෙයක්, গুপ্ত දෙයක්. ඉතින් ඒක නිසා බුද්ධ ආගමේ ඒක ආගමෙන් ඒක අයින් කරා. තමයි විද්‍යාවෙන් ඒක අයින් කරා. අත ගන්න පුළුවන් දේවල් අතර දැන් විද්‍යාවම කියන ඇන්ටිමැටර් එක. එතකොට බුද්ධ ආගම ඉගෙන ගන්නවා බුද්ධ ආගමෙන් විද්‍යාවට ඉගෙන ගන්නවා බුද්ධ ආගමෙන් එදා ඉඳලා මේ කට්ටිය ඇන්ටිමැටර් එක කතා කරලා තියෙනවා. නාස්තික ප්‍රඥප්තිය කියන්නේ. අසයි ගන්න මම තේරෙන නිසා අහන්නේ. දැන් සාමාන්‍යයෙන් නම් එතකොට සියලු දේ يعني ගුරු සියුම් ඇති නැති ඒ විදිහට බලනකොට හැම එකක්ම සාපේක්ෂයිද? ඒකට අර කතාවක් තියෙනවානේ there nothing called reality everything is කේවල දෙයක් නැහැ. කේවල සත්‍යක් ලෝකේ නැහැ. සාපේක්ෂ සත්‍යක් තියෙනවා. කේවල සත්‍ය තමයි පරිණිරවාණය. නිර්වාණය සාපේක්ෂ දෙයක්. අපිට නිර්වාණය වුණාට අපිට කේවල නිර්වාණයට බයයි. අපි පරිණිරවාණය වේපු උදාහරණකට කියලා අඬනවා අයියෝ අපරාධේ තාජයක් කල් හිටියනම් හොඳයි කියලා. අපි වුණත් පරිණිරවාණයට බයයි. අවුදෙන් ගෝත්‍යයේ නිසන්වනේ පරිණිරවාණය තියෙනවා කිය මේක සෝම්කොත කියන නමක් ගසයි. සෝම් පිටනේ. අපිට ඕනේ තියෙන්නේ නිවන් දැකලා ශිල්ප පෙන්වන්න. හැම කෙනෙකුටම තියෙන්නේ නිවන් දැකලා ශිල්ප පෙන්වන්න. අර සිද්ධාර්ථ කුමාරයා හසුරාව ගන්න ශිල්ප දැක්වේ. ශිල්ප නැතුව හිටියද ගෑණියක් දෙන්න බෑ. ඒකට මොකද තේරෙන්නේ නැහැ කියලා කතා කතා කරලා රයිට් කට්ටියට කරන්න කිව්වා. ශිල්ප දැක්වුවා. ඉතින් අපිත් වැඩි උදේ ඉඳලා හැන්ද වෙනකන් ශිල්ප දැක්වුවා. ඉතින් බලන්නේ කවුද බුදුහාමුදුරුවෝ බලයි කියලා හිතනවා. සාතන් නැදෙනවා කවදාත් ඒ අපේ ශිල්පදවල. ඌරා එනවලු ගූකලේ ගූවල නැගිටලා. එල්ල සිංහාට කරන වරයක වරකට පුළුවන් නම් කියලා. සිංහ මට බය වෙනවා. ඉතින් ඌකේ වගේ නමන් දෙන්නේ. මන් දිනුන්නේ සිංහා එන්නේ නැහැ. සිංහා එන්නේ නැතුව ඌරට බය නිසා නෙවෙයි. කක්කත් එක්කම හදනක්ද? ඒ නිසා ඒ පැත්තේ වෙනම ෆයිට් එකක් තියෙනවා. ගුව ගත්ත සිං මේ නూరుෝ ඉන්න ෆයිට් එකයි. ඉතින් එක සිංහෙක් කියන්නේ කල්ලාන හොකට. ඉතින් සාල් උරා කියන උත් එක ෆයිට් එකක් වෙන්නේ නෑ. ආරද තව ගුව ගත්ත උරන් දෙක විතරයි තියෙන්නේ. ඒක ෆයිට්. නදාම ලෝකෙට. අදාක සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් පොඩ්ඩක් යාට තියෙන අවිරුද්ධ ප්‍රතිපදාව කුරුක ගැටෙන්නේ. අභාව ප්‍රත්‍යත්තේ ගැටුමක් ඉන්න බෑනේ. ඉතින් අජක කියලා දාන්නේ අවකාශයට අජට කියලා නමක් දාලා තියෙනවා. අජට අවකාශය ගැට නැහැ. ගැටුමකුත් නැහැ. ගැටුමක් ආවනම් ඒක ෂුවර් 150ක් වගේ කවුරු එක්ක හරි ගැටුමක් ආවනම් මම 150ක් වගේ කියන්නේ. කවුරු එක්කම. ඉතින් ගැටුමේ තමයි ඒ ප්‍රඥප්තිය කියන්නේ. අභාව ප්‍රඥප්තිය ගන්න එක කියන ගැටුමේ ගැටුම තියෙන නිසා ගැටුමක් නැත්තම තියෙනවා. මරණ තියෙනවා නම් අමරණියක්වත් තියෙනවා. මරණේ හේතුව ඉදදී. ඉපදෙන්න හේතුව මරණකොට පෞද්ගලික වෙනවා. ඒ නිසා මේ ජීවිතේ මේකම් පවුනක් තැනකට ගියා නම් ආය මරණයක් නැත්, ඉපදීමක් නැත්නම් වැති වෙනනම් මැරෙන්න ඉස්සෙල්ලා ඉවර කරන්න. නිසා මරණියත් එක්ක යන්න තියෙන්නේ මේ ජීවිතේ මරණය හරහා. ජීවිත බයයි. ආගම දින ගත්තේ ඔය මරණයට ප්‍රයත්නේ ඔය ඔක්කොම අගුල් කරන්නේ. දන් දීලා ඊගාවේ යනතන හරි මේ ෆස්ට් ක්ලාස් බුක් කරලා තියාගන්න හදන්නේ. යන ගමනේ ඉන්ටර්සිටි එක වගේ කියන්නේ නිකන් කැලෑප්පෙල නැති ශ්‍රකප්සෝබර එකක් දාලා යන්න උත්සාහ කරනවා. ඒක ගමනක් හිතයි. ඒකට ආගමික නායකයෝ පුදුම විදියට පැනලා දෙනවා හැබැයි ආගමික නායකයන්නේ ගෙලිම පල්ලයට. යාපාය යටපඩට්ටුවට යන්නේ. අනික් කටියට තේමෙන්න දානවා මේගොල්ලෝ. කාර් ලයිසන් කරලා දෙනවා, හරි ගැසලා ෂුවර් හදලා දෙනවා. හරියෝ නැසතර කියන කටියේ ගෙදර අමු මලකාතේ. ඔක්කොටම සාර්ථක ජීවිතයක් ගත කරන්න අට බලා සාර්ථක කියනවා. කේන්දරේ වල හදලා දෙනවා. ඌ බලා ගන්න බෑ උගේ කේන්දරේ මුලින්ම මුළු විකාරයක් තියෙන එළියට ගියාට පස්සේ ඒ මේ වැඩට වැස්සට පස්සේ තමයි ඒක තේරෙන්නේ මිනිස්සු මොන තරම් සීනයකද බුබුලකද අදාගත්ත සබම් බුබුලක ජීවත් වෙන්නේ ඒගොල්ලෝ මේ මේ නිදර්ශනයක ජීවත් වෙන්නේ රූපකයක ජීවත් වෙන්නේ හුවා දැක්වීමක ජීවත් වෙන්නේ කියාපෑමක ජීවත් වෙන්නේ අනිදර්ශන වූ කියාපෑමක් නැත්නම් කියහම ෆයිට් එකක් නෑ ඒක වෝක් ඕවර් එක. ඒක නිතරම දෙයක් තියෙන්නේ. දැනටමත් මම දැන් මෙතනනේ. ආයෙකට මේ කවුරක්වත් උපවල බැලන දෙයක් නෑනේ. දැනටමත් නිවන් දැකලා තියෙන්නේ. ඌට ඒක බෑ. මේ කාරර හොම්බට ගමන ඇල්ල කියන්නේ මම නිවන් දැකලා. ඉතින් අන්තිමට ඔව් කිව්වොත් අන්න යාළුවා. කෝ කවුද කෝ නිවන් දැකලා තියෙන්නේ කිව්වොත් පන්නවයි. ඒකක්වත් දන්නේ නෑ. මනුස්සත්ව ප්‍රතිලාභෙම නිවනක් කියලා. තව මේක උපදාන්න හදනවා. උපදාන්න යන්නේ යන්නේ මේක සෞඛ්‍යය. වැඩ දාන්න දාන්න මේක සෞඛ්‍යය තමයි නිර්මල මේක මේ විහාය නිර්ව්‍යාජ තත්ත්වය. අහිංසක තත්ත්වය හරිම ලස්සනයි. ප්‍රകൃති හරිම ලස්සනයි මේ කැටයන් දාන්න නැතුව ඉන්නවා. හැඩ දාන්න නැතුව ඉන්නවා. අපිට ඒක විතරක් බෑ. අපි හැම වෙලාවෙම කැටයන් දානවා. කැටයෙන් තමයි යතන නිදර්ශන කියලා කියන්නේ. පතිච්චිතේ කියලා කියන්නේ. ඒ කැටීමේ තමයි ප්‍රතිෂ්ඨාව තියෙන්නේ. මේ සරල ලී කොටේක කැටයක් වඩුනොත් ලී කොටයක් වගේ හිතන ඒ හරි අහිංසකයි. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් යන්න මේ මායාවල් ටික ඔක්කොම ඉක්මවලා මිසක් යා මේ මේ මේ පරිශ්‍රණය කරන්නේ නැතුව නිකම්ම නිකන් ඉඳලා බැලුවට ඒක තමයි අඥාන උපේක්ෂාව කියන්නේ. ඔක්කොම අරහ යන්න ඕනේ. ඊළ දැනගන්න ඕනේ ඔක්කොම කරන්නේ අපි අහිංසක වෙන්නයි. ඔක්කොම කරන්නේ අපි නිර්ව්‍යාජ වෙන්නයි. ඒක නිර්ව්‍යාජත්වයේ තමයි පටන් ගත්ත තැන. අවුරුදු 6 වෙන්න ඉස්සලා අපි හිටියේ එතන. ඒක දැන් දැනගෙන යන්න පුළුවන්ද? හිටපු අහිංසක තැනට. එතකොට තියෙන වචන තමයි මේ නිර්ගුණ වෙන්න ඕන. නිර්ගුණ කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් යසසක් ආවත් අයසක් ආවත් ලාභයක් ආවත් පාඩුවක් ආවත් දුකේ සැපේ. මේ අතීම කම්පා වෙන්නේ නැත්නම්කට අපි කියන්නේ නිර්ගුණයි. අන්ත අපතිත්‍යයි. එහෙම නැත්නම් අනිදර්ශනයි. ජීවනසෙන් මේ ලෝකේ දැනන්නේ නැහැ. ඉන්න බෑ. ඒක උඩ උඩ යන්න ඕනේ නැත්නම් ඌ කපල බෙල්ල කපල මරලා තියන්නම බෑ මේ ලෝකෙ මිනිස්සු කැමතිම නැහැ එහෙම සැප දුක් දෙකටම සමහිත තියෙන මිනිහෙක් කිව්වොත් ඒ මනුස්සයා නෝන්ජලී ඒක නිර්ගුණ tattwe කියලා එකක් ගන්න. එහෙම නැත්නම් අනිදස්සන tattwe කියලා එකක් ගන්න. එහෙම නැත්නම් නිර්ව්‍යාජ tattwe එහෙම නැත්නම් අපපිටිතතන. අපි අහුවෙන්නේ සැප දුක දෙකට. සැප දුක දෙකටම සමහිත කියන්නේ මොකේටවත් අහුවෙන්නේ සවිසන්නම් තව වෙලාව විනාඩියක් කරනවා තව එකක් පොඩ පැහැදිලි කරනවානේ සංඥාන්දේ දකිනවා මේ විඥානය හදන දේ විඤ්ඤාතිය මේ ප්‍රඥාවෙන් හදන දේ ප්‍රඥාක්තිය කියලා. ඒක බින්දක් කරලා පැහැදිලි කරනවා. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි ඒක හොඳට ඒ කතාව කියනවා. අපි දකින හැම දෙයකම අපි ආරූඪ කරන දෙයක් තියෙනවා. ඒ ආරූඪේ නිසාම අපිට ප්‍රකෘති වෙනවා. ආලුඩ කරන්නේ හිටියනම් ඒක එහෙම තියෙයි. වෙනස්කම් උගන්න මිනිස්සුන්ට කියනවා උපත්ති කේන්දරය ආරූඪ කේන්දරය කියලා දෙකක් තියෙනවා. උපත්ති කේන්දරය ඒ වෙලාවට කියන ග්‍රහචාරයට අනුව කියත හැකියි. ආරූඪ කේන්දරය හැදිච්ච තැනේ හැටියට වෙනස් වෙනවා. පරිසර බලපාන. ඒකට ප්‍රකාශනයක් කරන්නේ ආරූඪ කේන්දරය බලලා. ඒ ඌ මවාගත්ත දෙයක්. ඌ ඉන්න පරිසරයෙන් ඌ පොම්බනවනේ. ඒක නැත්නම් යට කරනවනේ. ආරුඩ කේන්ද්‍රේ බලන ආරුඩ කේන්ද්‍රෙන් අස්සතරේ වුණා මුණ බල්ලා ගියේ මොකක් කරන්නේ බොරු කියලා ආරුඩ කේන්ද්‍රේ කරන්නේ අස්සතරේ ඉගෙන ගන්න ඕනේ ඥාන වලින් අපේ 50ක් වගේ කියනවා පරිසරයෙන් 50ක් කියනවා බුද්ධලගේ හැසිරීම 50ක් ඥානගතයි 50ක් පරිසරයි ඊටමස්සේ ගිරව දෙන්නම හොරු වෙන පැත්තට වැටුනොත් හොරෙක් වෙනවා තාපස වෙන පැත්තට වුණොත් තාපසෙක් වෙනවා එනිසා මේ ආරූඪ කරගන්න දේ විඥානය කරන මායාව තමයි. ඇත්තටම අර සහජාතයෙන් එන ඥාන ටිකක් අනුශේ වශයෙන් ඥාත්ම වෙන ටික තමයි. ඒ නිසා මේ විඥානයේ මවන විඥානයේ මේ ආටෝප කරන විඥානයේ විසින් මේ ප්‍රොජෙක්ට් කරන දේ අයින් කරගන්න පුළුවන්. නැත්නම් ඒ ප්‍රොජෙක්ෂන් එකක් බව දන්නවනම් වැරදි නෑ. මේ මම ඇදලා ඉන්නේ නාටකමකට කියලා දන්නවනේ. මම රජෙක් නෙවෙයි රජෙක් වගේ ඇඳලා හිටියන කාඩ්බෝඩ් ඔට්ටුන දාන වේදිකාවෙන් දැසලා පස්සේ මම නිකම්ම නිකන් සිලිවිසිස්. වේදිකාවෙන් දැහැලා ගෙදර ගෑනට ගිහලා ගඩොක් කඩුවේ ඉන්න තරණ ටිකත් ගෑණි මුට්ටිය නහන ඔළුවේ නිකන් ඵලයන් බයිය යන්නේ මේ වේදිකාවෙන් හටින තුනකට ගෙදර කියලා. ගෙදර ගියාම රජ කන්නේ නැහැ. මේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුම කියනලු ලෝකෙටම මම ලොක්කවෑ ගෙදරට ගියාම දෙවෙනියයි කියලා. මම නැත්තම් මේ පවුල කන්න බෑ. ගෑණි ලොක්ක කියන්නේ හිතේ නැත්තම් කන්න බෑ. ඒක ගෙදර ගියාට පස්සේ මමද වෙන්නේ. එළියට ගියාම විභූෂණ ප්‍රාංගණ මට ලංකාවේ ලෝකේ ඇමරිකා ජනරජ. ලෝකෙට ලොක්කා ගෙදරට දෙන්නේ. ඒකට ප්‍රශ්නයක් නෑ නේද? මොකද මොකද ප්‍රශ්නේ? මේ අපේ සම්පූර්ණ තියෙන ඇඳ ඇඳි ඇඳි මේ ආරෝඩේ තියෙන කැමොෆ්ලාජ් එක තියෙන බ්ලොක්ස් ඕවර් එකේ ප්‍රශ්න තියෙන. ඇතුලේ මොනම් ප්‍රශ්නයක් නැහැ. ඒක බුදුසෙන් දේශනා කරනවා අවසර මිදම් වික්‍රේ චිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිටං තං අසුතෝ අසුතවතෝ පුතුජනෝ නප්පජානං ඒ හැම කෙනාම හිත ප්‍රවාසරයි මොකද පිට වටේට පොඩි ආගන්තුක මලකඩක් තියෙනවා අච්චලක් තියෙනවා ඒක අසුතවත් පුතුජනය දන්නේ එයාට වෙන්නේ අර පිට තියෙන මලකඩේ විතරයි ඉතින් හිතන්නේ ඇතුළේ හේරම මලකඩ කියලා එයා හිතන්නේ තමන් ගැනත් එහෙම අනුන් ගැනත් එහෙම සුතවත් ආර්ය ශාන්කය ඒක සාක්ෂාත් කරලා නැහැ අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේක දැකලා තියෙනවා මේ පිටනම් තියෙන ඇත්තටම ක්ලේශයක් ඒක ආගන්තුකයි ඒක අඳුරගන්න එපා පුද්ගලයා කියලා. පුද්ගලයා ඇතුලේ හැම කෙනෙක් ගාම ගුණ ගන්නක් තියෙනවා. මනුෂකමක් තියෙනවා. අපිට ප්‍රභාකරන් වගේ කිව්වා මිනිස්සේ පේන්නේ නැහැ යකෙක්මනේ පේන්නේ. හිට්ලර් කිව්වා අඟුලිමාල කිව්වා ඒත් මිනිස්සු. අර පිට තියෙන ලෙල්ලේ ඇවිල්ලා තියෙන එක විතරයි. ඒකයි කරනවා කියන එක නිකන් කාර් එකද තින්ච තින්ච ක්ලාස් එක තින්චර එකයින් කරනවා. ඒක කරන්න බෑ අපිට මොකද අපි අදහන ඉන්න අර පිට තියෙන කෙලෙසේ විතරමයි අදහන්නේ. ඉතින් ඒකට ඇතුලේ තියෙන ගින්ද දඹ කන් දඹ රත්තරන් දැක්කම මිනිස්සුත් කියලා එකෙකුට වැඩි එකෙක් ලොකුත් නැහැ පුංචිත් නැහැ සමානයි. ඔක්කොමලා නිවන් දැකලා ඉන්නේ. එකෙක්වත් දන්නේ ඒවල අර පිට තියෙන කුණු ටික අයින් කරගන්න බැරුවට නැරෙන්න ගෑනවා. ඒ නිසා කියනවා බුදුජානසී අහලවත් නැති අසුතවත් පුදුජානස සමාධි භාවනා නැති හේති වදාමුට කවදාවත් භාවනා හරියන්නේ මොකද හැම වෙලාවෙම අව탁සිරු කරගෙන ඉන්නේ. අර පිටලෙල්ල දැකලා සුසුවත් අරිය ශාවකයට සමාධි භාවන අතිකව දාන පොසිටිව් හිතන්නේ. ඒතුලේ නම් මගේ හොඳයි. පිට මේ ගැටෙන දාකල් හොඳ නම් ගැටෙමින් අයින් වෙනවා. ගණයාකදී අයින් වෙනවා. කුලයාකදී අයින් වෙලා විවිධ වෙන්නයි. මේ වැඩි වෙන්න හදනවා කියන එක නෙවෙයි. සම්බරත් තමයි. මොකක්වත් නැහැ. අර සුද්දෙක් කියනවා ඒකට ඇඟ නිවන් දැකලා කියන්නේ. ඇඟත් එක ජීවිතේ හැම වෙලාවෙම හිත නිවෙන්නේ. ශරීරයෙන් පිට කෙනෙක් කරන හෝ අචේතනානාදී කියත් හෝ වෙනසක් ගැන හිතුවොත් මේන් පිට හැම වෙලාවෙම ඉන්නේ ඉරියව්වේ හිත තියාගෙන නිවන් දැකලා තියෙනවා. මොකද ශරීරය කියන්නේ රූප ධර්ම නිවන් දැකලා තියෙනවා. ඒක පෙන්වන්න බෑනේ. පිරිමියාට පිරිමියාක පෙන්වන්න බෑ. ගෑනුවා ගත්තකොත් අම්මා බෙට හාෆ් කියලා කියන්නේ. හොඳ කෑල්ල. ඒක උස උස පොඩ පොඩ බල බල ඉන්නකම් හඳ පායනකම් ඉන්න විදියක් නෑ. අඩ සඳ බලයි. ආයෙ වඩ ගන්න ගන්න බෑ නෑ. අදහන බලන එක තමයි වැඩි. යෑනිකොට පිළිමේ. නිසා පොඩ්ඩක් එක්සෙන්ට්‍රික් කරලා තියෙන වැඩි. ඉතින් අපිට කරන්න තියෙන එක දැනගෙන පුළුවන් තරම් ඉන්න මොනම හෝ ඉරියව්වක ගත කරා නම් අපි ඉන්නේ දඹරත්තරනේ. ඒක ප්‍රභාස්වරමයි. ඒක අනිවාර්යයෙන්ම අපතිත්‍ය තමයි. මොකද වර්තමාන මොහොත කිසි දෙයක් කරන්න බෑ. හැම වෙලාවෙම ආවිදිතියි. ගණන් ඕන නිසා තමයි අපේ ජාතිය වංශයේ නිලය ඔක්කොම හදලා තියෙන්නේ කක්කාව. ඒ කියන්නේ පුරාණ කියලා. පුරාණේ වළඳනවා. මේ වෙලාවේ පුරාණේ වළඳනවා ඉන්නේ මේ හම්බ කරගත්ත අර හලපු හැව තමයි ආයේ උපාධි කෝට්ටයක් කියලා දාගන්නේ. සම්පේක් නම් හලපු හැව පැත්තකට ගන්නෑ නේ. අපි නෑ. ගිහි කාලේ හරි කමන්නේ තියෙන නම්බුකාරකමක් තියෙනවා කරේ දාගෙන අපි පෙන්වන ලෝගෝ කරේ දාගෙන ජීවත් වෙනවා. ඒ නිසා අපතිතට වෙන්න මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට නිර්ගුණ தත්ත්වය කියලා ඔය මම දන්න මුත්තුලින් ගත්ත දේවල් දිහා බලනකොට නිර්ගුණ தත්ත්වය කියලා කියනවා. නිර්ගුණ தත්ත්වයට ආත්මයක් පිටන්න බෑ. නමුත් ඒගොල්ලෝ කියනවා නිර්ගුණ தත්ත්වය ආબોධ කරන්න බැරි නිසා බ්‍රහ්මද සුගුණ කියලා தත්ත්වය තියෙනවා. ඒක මිනිසුන්ට තේරෙනවා. ඉන්ද්‍රයන්ට ගෝචරයි. ඒකයි ඔය කතා කරන්නේ. හැබැයි නිය මේක නිර්ගුණ தත්ත්වය. මිනිසුන් ගුණ සුගුණ தත්ත්වය කියලා බමිනා නිර්ගුණ වෙනවා. හැබැයි ඒකත් ආත්මයි කියලා කියනවා. අන්න එතන තමයි මේ ආත්ම දාහන කියන්නේ මේ වෙන උපතකට මේ මහත්යව දුන ඒක ලියලා තියෙනවා මේ දෙක අතර වෙනස බුදු ප්‍රත්‍යඥය තේරුම් ගන්න හැටි ආත්ම නාත්ම දෙක. ඒක තමයි මේක කියන්නේ තියෙන තමන් තුළම තියෙන අපපතිරිත විඥානය ප්‍රතිස්ථිත විඥානය කියන එක අපපතිරිත විඥානයේ නිර්ගුණ தත්ත්වයක්. ඒක තියෙන බාට ලකුණක් නැහැ. සුගුණ විඥානය තමයි අපි දන්නේ. එක්ක ඒක විඥාන මේ මේ වේදනාවල් නැත්නම් සංඥාවල් නැත්නම් සංස්කාරවල්. ඒ තුනම තේ ඉල්ලීගෙන කුඩලෙක් වගේ තමයි ඔය විඥානයේ ජීවත් වෙන්නේ. අපිට අපි කුඩලත් රකින්නවා විඥානයත් රකින්නවා. ඒ ඒ තාක්කල් අපිට අනාත්මවාදය තේරුම් ගන්න අමාරුයි. අතරෙන් මේ සම්හතෙන්ගලදී නායකහඳුරු කතා කරන මේ නන්ඩුවල් ස්ටේජ් එක කියන්නේ දිත්තේ වියුත් දෙයක් වුණාද? ඒක දැන් දිත්තේ කියන එක ගොඩනැගෙන්නම සාපේක්ෂතාවත් එක්ක නිසා දිත්තේන් වියුක්තව සාපේක්ෂතාවයත් ඉවත් වෙච්ච තැන නේද අඥාන උපේක්ෂාවට ඇති තැන නේද ඔය අත්හඳුනන මේ රියල් එම්ප්ටිනස් කියන ශුන්‍යතාව කියන එක වැඩි වෙනවා. මේ ශුන්‍යතාවය දිත්තේට සාපේක්ෂයි. ද්විතීය එකිනෙකට විරුද්ධ වුණාට ද්විතීය තියෙන්නේ ගැටුම තුල මැද තියෙන එක ද්විතීය මැදට එනකොට ඒක දෘෂ්ටියට සාපේක්ෂ දෙයක්. නැද වෙනම එකක් නෑ. නැදක් කියලා ඉන්නේ දෙපැත්තක් තිබුණොත් විතරයි. අපි බලන්නෙම උතුරු දකුණු වශයෙන් හෝ මුඛින් හරි මේ දෙක දෙකතර දාගත්ත ගමන් අපිට හොයන්න වෙනවා මේ දෙකේ මැද තකුණ මොකක්ද කියලා. උතුරු කට්ටේ channel. එහෙම තැනක් නෑ. දෙකක් හදාගන්නේ අපි විසින්. හරි වැරදි ඥාන පිළිම හොඳ නරක දිගපල්ල කියන එක පුරුෂ කෙනෙක් දිග දිග පරිශ්‍රම කරනකොට උද්‍යප්පේ ඥානයට යනකොට ඒක නැති වෙනවා. ඉතින් යනකොට සහලවනවා, ඔළුව කරකවනවා, ක්ලාන්ත වෙනවා, පිස්සු හැදෙනවා. මොකද මේ හැම දෙයක්ම ඇතිවීම නැතිවීම විතරයි තියෙන දෙකටම තියෙන එක ගුණය. හොඳේ ඇතිවීම නැතිවීම, නරකේ ඇතිවීම නැතිවීම, සැපේ ඇතිවීම නැතිවීම. දුකේ ඇති. අර දෙකේ තියෙන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකම ඇතිවීම නැතිවීමේ දිය වෙලා යනකොට වස්තුව නැති වෙනවා වගේ කියලා කියනවා. වස්තුව නැතිලා නෑ. වස්තුවේ ද්වේතාවේ නැතිලා. හැබැයි මේකත් අල්ලන්න එපයි කියලා කියනවා. ඒ කියන්නේ ද්වේතාවයට සාපේක්ෂයි අද්වෛතය කියන්නේ. ඊළඟ කියනවා උභවංශයේ විදිත්වාන අන්ත දෙක ගන්න මජ්ජේ වන්තාන ලිප්පති නැද ඇලෙන්නත් එපා. නැද අල්ලන්නේ නැතුව දෙපැත්ත ගැන අවබෝධ කරගන්න බෑ. ඒ නිසා නැද අල්ලගන්නකම් හොඳ ඒකට හොඳ ලස්සන සමීකරණයක් වෙනවා. සර්වඥාන්සේ සලහයත්න විභංග සූත්‍රය. මේ අන්ත දෙක පත 36කින් පෙන්නනවා. හයව හයකින්. හයලේ ඔක්කොම අයින් කළ එක සීසොයික වගේ. මේකත් උදාන මේක පාන. සීසුවේගේ මැදට මැදට එන්න කියලා දෙපැත්තේ. ආවට පස්සේ සීසුවගේ හිතවල තියෙන කනුවට එනවනේ. එතකොටත් අර කම්පැනි තියෙන අච්චර උච්චාවචනයනේ. ඒක නැත්තම් දෝලන කාලේ සමානයි උච්චාවචනයි. ඒකට ආවට පස්සේ තේරෙනවලු මම මෙතෙක් කල මේ අන්තිමට යන්න ගියේ. කාම ලෝකේ හරි මොකේ හරි දැන් මෙතට ආවට පස්සේ වෙන මේක හිතලා තියෙන්නේ මේක උඩ උපේක්ෂාව මත ඒකෙත් අර අර රංගනේ තියෙනක අඩුයි එතෙන්දි ගියාට පස්සේ වෙන්නේ තියෙනවා මේ හිතවලා තියෙන උපේක්ෂාව කියලා කියන්නේ අවිද්‍යාවට. මේ උපේක්ෂාවේ ඇවිල්ලා පිළිටන්නේ අවිද්‍යාව. මම මෙතකල් මොකද්ද සංසාරේ කිරුවේ? මම මෙතකල් හම්බ කරේ මොකද්ද? මම කාටද කිව්වේ මොකද්ද කියලා මම තමන් කරපු තකතිරුකන් ටික මෙතෙන් දාපම තේරෙනවා. හැබැයි ඒක තේරෙන්නේ ආස්තික විදියට නෙවෙයි. ආස්තික විදියට යමක් කෙරුවොත් අකුසලයක්. තමන් හිතුවොත් අකුසලයක්. නමක් කිව්වොත් අකුසලයක්. නිකන් හිටපන්. ඒ කියන්නේ අර ක්‍රියාකාරකම් මුස්ලිම අඩු කරන පේනවා. නිකන් ඉන්න බැරි තරම් මොන තරම් මාන්නයක් අපිට තියෙනවා. නිකන් ඉන්න බැරි තරම් මොන තරම් ආත්මවාදයක් අපිට තියෙනවා. නිකන් ඉන්න බැරි තරම් හොඳ කෑල්ල අල්ලගන්න තාසාවක් තියෙනවාද කියලා. ඊට පස්සේ කියනවා මේ අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව මත. අවිද්‍යාවට විස මේ ප්‍රතිභාගයි විද්‍යාව. ඒ කියන්නේ තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරන විතර විද්‍යාව කියන්නේ. මම මේ උඩ පැනගෙන මම හේතු කරන දක්වමින් සෙල් ප්‍රොපෝසල් කරගෙන අපි එක එක ප්‍රොජෙක්ට්ස් කරනවානේ. කරල කවුද රැවටේ? අපි හිතන ලෝකෙට අහයට වැඩිය හොඳ ප්‍රොජෙක්ට් එකක් මම කරනවා කියලා. කොහොමද තමයි ඒ නිසා පුළුවන් නම් ප්‍රොජෙක්ට් කරපන්. ප්‍රශ්නයක් නැහැ. නිකන් ඉඳලා බලපන්. තියනවා ඉතින් මම දැන් මෙතන ඉන්නවානේ. ලෝකේ තියෙන උත්තරම සම්පත්තිය, ක්ෂණ සම්පත්තිය තියෙනවානේ. මොන ප්‍රොජෙක්ට් එකක්වත් ඒ විවේකෙ හිතෙන්නේ නැහැ. විනාශ කරන විවේකේ. ඒ නිසා ඒක බර්ත් රයිට් එකක් උපදින දෙයක්. ඒකට ප්‍රතිෂ්ඨාවක් ඕනේ නැහැ. ඒක ලෞකිකව තියෙන. ඒ නිසා මේ අර සීසෝ එකේ මැදට එන එක තමයි අපි ඔය කාය මේ ඒකට කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රත්‍යක්ෂයි පහනසන්න සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ ඒ අවිද්‍යාව පිළිලා තියෙන බව දැනගන්න කිසිම පෞරුෂත්වයක් වඩන කෙනෙකුට කරන්නේ එයාට මම ඉන්නේ අවිද්‍යාව කියලා තේරුම් ගන්නට ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා සීදීන සලන්නේ කියලා. ඒකයි පිස්සු වෙන්නේ. නේ පිස්සු නෙමෙයි මැරෙන්නේ ඉස්ලාමගේ තේරුම් ගත්තොත් ඒ මම ඉන්නේ අවිද්‍යාව මම කරලා තියෙන හැම දෙයක්ම කරලා තියෙන්නේ මේ තණ්හාමාන දිටි වඩන්නයි කියන තේරුම් ගත්තට පස්සේ ආට හිතෙනවා සක්‍රියව යමක් නොකර ඉන්න හිතෙනවා. ඒක නිකන් අසාරාගේ වචනයක්. නොකර ඉන්න කියන්නේ සක්‍රිය දෙයක් නෙවෙයි. ඒතකොට තියෙනවා මේ අවිද්‍යාව ප්‍රමාණ තේරුම් ගැනීම තමයි විද්‍යාව කියන්නේ. ඒක අනුන්ගේ අවිද්‍යාව තේරුම් ගන්න එක නෙවෙයි. Tamange එක. ඊට පස්සේ ආට තියෙනවා වැඩක් කරපුවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආත්තල් ගන්න දැන් නම් කපා. බුක් කීපින් තියාගෙන කරනවා. ප්‍රශ්නයක් නැහැ. අපි දැන් වෙලා තියෙන රාත්තල් ගාන දන්නේ අපි අනුන්ට දෙන රාත්තල් ගානම නෙන්නේ කනකොට කාපන් කියලා. ඒකවල ප්‍රශ්නයක් වෙන්නේ. ඒකවල දන්නවා අපි වෙන කට්ටියත් එක්ක තරඟ කරලා මොකද්ද මේ උපකරලා පෙන්වන්න දන්නේ අපිට වලියක් තියෙන බව විතරමයි. අපේ තියෙන තකතුරුකම තියෙනකම තියෙන කර්මට උ කිප්පිලා ඇවිස්සලා තියෙන කුප්පණ ගතියට ඇවිස්සන ගතියට කෙලස් කියලා කියනවා. ඉන්ජන චංචල කම්පන ප්‍රපංචන සේරම තනි වචන කෙලෙස්. නලියවුවනම් කෙලෙස්. අනිසකයි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නලියන්නේ කෙලෙස් වලට. ඒක දැනගෙන හිටපන් මේ උඩරට නැටුම් හොඳයි පාතර නැටුම් වලට හොඳ දෙකම පිස්සු බව දැනගන්න. බ්‍රේක් ඩාන්ස් දැම්මත් මේ චිකොන් කරත් පිස්සු. බ්‍රේක් ඩාන්ස් පින්සයි චිකොන් පිච්චුවල් දෙකක් නැහැ. දෙකම එකයි. ඔය චිකොන් දැනගත්තට පස්සේ බ්‍රේක් ඩාන්ස් දැනගත්තේ නැහැ කියලා අප්සෙට් වෙන්න ඕන දැනගන්න චිකොන් කරලා ලැජ්ජ වෙනවා. <laughs> එච්චරයි තියෙන්නේ. ඒකට මේක මේ මේ නිර්මාණශීලීත්වයට බාධාවක් නෙමෙයි. ප්‍රගතිශීලීත්වයට බාධාවක් මේ කතා කරන්න හදන්නේ. ඒ නිසා සමාජයට යන්න එපා. සමාජයට කියන්නත් එපා. සමාජය හදන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ උරුට්ටුවක. උඹට ඒක දැනගෙන එකෙකුටවත් දැනෙන්න බෑ දැන් උඹ පැත්තකට යන්න. කයෙන් පැත්තකට යන්න, හිතෙන් පැත්තකට යන්න, උපදීන් කියන්නේ ප්‍රාර්ථනාවෙන් පැත්තකට යන්න. නිවනේ නෙන්නේ. ඒක නිසා මේ සලායතන විභාග සූත්‍රය ඒකත් මෙච්චර කම්බිනවා. මේ සංසදලන්න පෙළලා දිර දෙනෙක් හරිය ලස්සන මේ පත 36ක් දිගේ ගෙනල්ලා හරියට උපේක්ෂාවට ගෙනල්ලා උපේක්ෂාව තියෙන අවිද්‍යාව මත කියලා අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාග බව පෙන්නලා කියනවා මම කරන පිස්සුව මට තේරෙන්න කන්නඩියක දෙන්න කරපන් නැත්නම් බුදුහාම ඉස්සරහින් කරපන් මේ ලෝකයේ ඉස්සර කරන්න බෑ ලෝකෙ මල් මාල ගන්න ආවසත් කාලේ විනාශයි ආවසත් කාලේ වුණා විනාශයි අද පල්ලෙයා කතා කරන දේ නම් ඒක ලාභේ. ඉතින් අපි අපේ දරුවන්ට ලාභ ඇති කරලා දෙන්න අපේ කම්පැනිට ලාභ ඇති කරලා දෙන්න සිංහල බුද්ධහමන ලාභ ඇති කරලා දෙන්න අන්තිම පරද්දන්න මේ නටන හැටම තුල අපේ මල්ගේ හයියෙන් හොපාගෙන කියනවා රිදෙනවා රිදෙනවා කියලා. ඉතින් හොපන්නේ. ඒ හිටපන්කෝ. කාලහර්පය ඒක දෙනටන්නේ. මේක වටේ කරගිලා මේ වලි ගැල්ලන්නේ නෙමෙයි කාලහර්පය නගන්නේ. මොකද ඒක පොඩ්ඩක් ඉඳරයින් ඇදලා මේ ඇදලා මේ ඇදලා මෙතන ඔළුව මෙහෙම මේ මේ. මොකද එකම කතාවනේ. මහමෙරු පර්වතේ වටේ ඌ යනවලු. යන ගමන් ඉස්සරහින් තියෙන වලිගය එල්ලන්න හදනවා. උට කණ්ඩ හිටවනේ අල්ලන්නේ. බලන්න ඌටම තේරෙන්නේ උගෙම වලිගය ගිහින්නේ. කණ්ඩ බෑ. කාලේ ඉතින් පොඩි දෙපදෙනදී ඉල්ලවනවා. බොබ්බර වගේ කරකිනවා. කර්මන හිතියත් ওই ඩිස්ටන්ස් එකමයි ජීවත් ওই ඩිස්ටන්ස්. ඉතින් මුද්‍රාංශ කියනවා මේ කවුද? කනපති දෙයියෝ කියනවා. හර්දිවල වටේ යනකොට වෙනදා ලුණු පොල් කට්ට හොයි සූලැවිල්ල ඌ තෑග්ග දින අයියා අරේ දුවනවා තාම. අයියා දුවනවා. <laughs> හදිවලල්ල වටේ. අරුව තාත්තලාට එළ බලන් ගියාද ඔව්. ගොංගෝලේ ආ ලුණු කොල් කට්ටා තියෙනවා. මේ කට්ටිය කොච්චර දිව්වත් පිටුපණ ඇව්වනම් ඔය ඉපදිලා තියෙන නිවන් දැකලා. ඒක නන්දාමාන්නි කියන්නේ විකුණු මලේ රුව එමල දනේදෝ මලකෙදුවේ උඹ හැදරුව බලන් දෙපා. විජේදී අලංකාර කරන්න යන්න එපා මේ කැත වෙන එක විතරයි වෙන්නේ. දැන් තියෙන කවේ රකපන්. ඒ ඉතිරි හින්දි කැලි මතක නැහැ. කටුමැටි පිටියේ මේ මූණ බලන්න එපා. ඒ කම්පන දවතුරේ ඉදී මූණ බලන්නයි කියලා මම ලස්සනද කියලා. අම්මට තේරෙනවා කෙල්ලට කණ්ණාඩියක් නැහැ. කෙල්ල ලොකු වෙලා. ඒ කෙල්ල ලස්සනද කැමති. අම්මා දන්නවා ඇත්තටම මේ කෙල්ල ලස්සනයි. කියලා දෙන්න හඳුනොත් නැහැ. කණ්ණාඩිත් නැහැ. නිසා කවියට කියන්නේ අම්මා කණ්ණාඩිය කුඩු කරනවා. දෝ ගිහිල්ලා කරදර නැහැ. ඔව් මාලේ මාලයක් කරන් දෙන සල්ලි නෑ. ආ මාලේ ගන්න සල්ලි. අනහරි කුඩු කරනවා. ඊට පස්සේ ගෑවනේ ගිහිල්ලා ලිදෙට බිලා ගන්නවා. අර හෙල්ලෙන වතුර එන දැන් කටුබෙඩි මිච්චේ බන්නවා තමන්ගේ රූපේ. ඉතින් අම්මා කියනවා ඇඬරුව බලන්න එපම කොහොමද ලස්සනයි දුව කියලා. ඒකට දුවට ඒක මදිනේ. ඇඬරුව තියෙන බව අම්මා කිව්වට නෑ කොල්ලෙක් කියන්නේ බෑ. ඉතින් ඒ කොල්ලෙක් ගැන ගන්න ඉස්සෙල් මේක කන්නඩිය බලන්න එපායි. අම්මා කොච්චර කිව්වත් නෑ. අපිට කියන්නේ වෙලා තියෙන දැන් අපිට තියෙන බව දැනගත්තට අපිට ඒක ගහපා දෙනකම් කාට හරි කියලා කවුරු හරි අපිට ඇවිල්ලා ඔයා ත්‍රිපිටක දහාවේ ඔයා විවිධ ධර්ම කටයුතු ඔයා ඔබේ විහාරාධිපති කියනකම් පුදුම ආසාවක් නැති වෙන උනාට පස්සේ ඔන්න මෙබිල ගලේ දීපු එකා වගේ ඉතින් ඔන්න මෙබිල ගලේ පාර බල්ලට එන දේ නේද කට්ටකට කටපට කරන ගාලා වැඩේ කරලා බඩේ ඉන්නේ ගීගම මෙබිල ගච්ඡස් කරලා ගන්නවා අනිත් පැත්තට ඇඳ පුරාම කක්කා මොන කපිල ගෑයක් වගේ හැම නිලියක් පහමචිකාට හැම නිල තියෙනවා කියලා කියනවා. ළඟදී ඔක් කියන මට බයිනෝ වචන කියන්න කිව්වා. ඉල්ලන නිලේ හම්බෙච්ච කාට හැම නිලා. මට මේ ළඟදී එක්කෙනෙක් කියනවා මම අපේ හිටපු කාර්යසභාව එකනේ සාංශෝගල් සුමානියක් ඕක තියෙනවා ඇත්තටම ලෝකෙම ජනප්‍රිය සුමානිය ඊට පස්සේ මොකද අපේ නින්දාවක් ලැබුණත් ඒ සුමානිය ඉවරයි. ගංගේ 17යි ඔක වැඩිපුර තියෙන්නේ මොනම ලොකු නම්බුවක් ලැබුවත් ඔය ස්ටේජ් ගහගෙන පිත්තල අල්ලගෙන නැටුවත් සුමානියක් අත හිටින්නේ නැහැ ඒකට මෙච්චරම නටන්න ඕනේ මේ ඇතුලේ ගුණ ටික තමයි ළඟ තියෙන මනුස්සකම නිර්ව්‍යාජත්වය අහිංසකම මතු කරනවා නම් මතු කරන්න ඕනේ නැහැ ඒක ස්වභාවේ පිපුන් මලේ රුවේ මල ගනීදෝ කොච්චර ලස්සනද කියලා බලන්න මේ මේ පින්නන්න ගිහිල්ලා ගා ගන්න ගාගෙන ඉල්ලලා දිහා බලනකොට ඒ ඒ ෆයිට් එකට යන්නමත් ඕනේ ගිහිල්ලා බලන්න ඕනේ මිනිස්සුන්ට පාවිච්චි කරන උපක්‍රම ටික මේකේ ඉතිනාම උපයන්න කරන උපක්‍රම ටික දිහා බලනකොට පේනවා උන්ටටම දැනගෙන කරන්නේ. කරන හැම කෙනාම දන්නේ. ඒක බෝරුවක් බලනවා මවාපෑමක් බව දන්නේ. ඒකනේ ටික වේලාවක් සැනසෙනවා. ඊටදී ලෝකයේ එකට සැලසුම් කරනවා. පරිේශන කර කර ඉන්නවා. කොයි වෙලාවත් බුද්ධිය ලබන්නේ මම මිනිස්සෙක් නේ. යන යන තැන මගේ මනුස්සකම තියෙනවා. මම යන යන තැන සතිය තියෙනවා. යන යන තැන මම මෙතන ඉන්නවා. මොකද කාටවත් ගහපදීම. ගහපා දෙන්නෙම ගහපා දෙන්නම තමයි පරිශන කරන්නේ. ඒකට ඒ ඒ පවතින විඥානයේ අහිංසකකම මේ ලෝකේ ජීවත් වෙනකන් පවතිනවත් ඕන. ඒක බලක් ගන්න බෑ. සලායතන නඩත් කිරීම සඳහා පොඩි වෙහෙසක් තියෙනවා. ඒ කවුරුත් කරන එක නෙවෙයි ඒක ආවේනික දුකක්. ඒකත් එක්කම ඉන්නේ ඒකට ඒ දුක දැකීමම නිවනක්. හැම මොහොතෙම Taman ඉන්නේ දුකක බව, හැම මොහොතෙම ඉන්නේ ඝර්ෂණයක බව, හැම මොහොතෙම තියෙන පීඩි ගෑමක බව දැනගෙන ඒකට අඩු කරගෙන ඉන්නවනේ. විඥාණය යන්නේ නිකන් මේ අයිඩල් රන් එකේ. බේස්ලයින් එක දිගේ. උච්චාවච වෙන්නේ නැහැ. දෙන්නේ වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඔක්කොම අපි අතර තියෙන යටින් බලන්න අපිට එකම හිත තියෙනවා. හැම දෙන්නේගේ කයින් වෙන් වුණාට එකම හිත තියෙන්නේ. නිසා කවුරුවක්වත් හතුරෙක් කරගන්න නැතුව මිත්‍රෙක් කරගන්න නැතුව හොඳට බලන්න. ඔය කාටවත් තමන් ප්‍රකාශ කරන්න බෑ. ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ ආරූඪ කේන්දරේ. ප්‍රකෘති කේන්දරේ යන්න බෑ කාටවත්. කියනනම් අපි ඔක්කොම සමානයි. හැම කෙනෙක්ම කරන වැරද්දක් මගේ වැරද්දක් හැම කෙනෙක්ම කරන හොඳ දෙයක් මගේ හොඳක් ආනියම කරගෙන ඉන්නවනම් ඒ මේ හිපිර ඥානසියාම්තු කියන්නේ ආශ්‍රත් මහත්තයා කියනවලු මේ අපේ කම්පැනි කට්ටිය ඒ කාලේ ආම්දු කරන කැතවැඩ නොකරන ඉතින් කම්පැනි කට්ටිය මහත්තයා ආම්දු වැරදි කරනකොට ආශ්‍රත් මහත්තයා කියලා මොකන්ද සංසි මේ සංඥා මේ කරන්නේ කියලා කරන්නේ නැහැ මහත්තයා කම්පැනි කට්ටිය අපි ලෝකසාන්ති කියනවා කොතනකාරී සීලයක් රකින්නවා නම් කොතනකාරී සමාධියක් රකින්නවා නම් කොතනකාරී ප්‍රඥාවක් රකින්න එක සාදු කියලා සමාදන්නේ. ඉතින් මගේ වැඩක් කියලා හිතන්නේ. කොතනකාරී. මේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මෙච්චර විසම ලෝකෙත් භාවනා කරන කෙනෙක් ඉන්නවනේ. අන්නේ පොඩි දෙනා සමාදන්නේ කුචිත්‍ර බලන්නේ. නෝ ජන්සතාම් දුමුද කියන්නේ ඉංග්‍රීසි දාගත්තා ඊළඟට තියෙනවා. අහුන අටහමාට. ඒකට විලා ගිහිල්ලා ඒකයි මේගොල්ලෝ එල වාඩිලා ඉන්නේ. මම හිතේ බයි කාමාරක් කියලා බලන්න බෑ. එහෙනම් අපි මෙතනින් අපි මේ සාකච්ඡාව නැතර කරනවා. අපි දෙවියන් පිංජීමේ එහෙම නැත්නම් මේ ඥාතින් පිංජීමේ ලෝකවාසීන් සමග හදා බෙදා ගැනීම මේ අපේ පළවෙනි සැසිවාරය සමාප්ත කරනවා. සම්බන්ධයේ කිසිම දැනනම තේරුම් ගන්නයි. එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවං පාන්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු සාවිනිපාතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යානිපාතේ